අපි කවුරුත් දන්න පරිදි ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයිති මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙච්ච රතවිනිත සූත්‍රයයි දේශනා මාලාවට පොදු මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඉතින් අපිට ලදලද අවස්ථාවේ ශක්ති ප්‍රමාණය මේ වෙනකොට දේශනා අටක් ගිවන් කරලා අද මේ 9 වෙනි දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ මේ සත්‍යවිසුද්ධි අවසාන විසුද්ධි ටික පිළිබඳව විවරණයක් සපයන්නයි ඉදිරිපත් කරගත්ත පාලි පාඨය අනුව ඒ පුන්නමන්තානි පුත්ත මහ ස්වාමින් වහන්සේ සාරිපුත්තු ස්වාමීන් සඳහන් කරනවා අපි මෙතුආකල් සඳහන් කළ ආකාරයට ක්‍රමයෙන් ගොඩනගාගෙන ආපුවේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය යොමු දීලා තියෙන්නේ නැත්නම් උපනායනය කරන්නේ ඥාන දර්ශන විසුද්ධියටයි කියලා පටිපදා ඥාන දර්ශන විසුද්ධි යාවදේව ඥාන දර්ශන විසුද්ධත්තාය කියලා සඳහන් වෙනවා. ඒක සාමාන්‍යයෙන් අද තියෙන ආචාර්ය මතානුව බලනකොට ඒකේ සඳහන් කරන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය බලවත් වූ උද්‍යප්පේ ඥානයේ ඉඳලා ඒ සංඛාර උපේක්ඛා ඥානයේ දක්වා වෙන ඒ ඥාන પરම්පරාවටම වග වෙනවා. බලවත් උද්‍යප්පේ ඉඳලා භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන කියන එක කට්ට කට්ටායමකුත් ඊට පස්සේ මුංචිත කම්මිතා පටිසංකා සංඛාර උපේක්ඛා කියලා තව කට්ටායමකුත් කියලා දෙකට කැඩෙනවා. නමුත් මේ ඔක්කොම ඒ ප්‍රධානම විපස්සනා ඥාන ටික සම්බන්ධ වෙන්නේ පටිපදා ඥාන දර්ශන විසුද්ධියට. ඒතකොට පටිපදා ඥාන දර්ශන විසුද්ධියේ හැමාරේ කියන්නේ සංඛාරූපේක්ඛා ඥානයි. ඉතින් මේ සංඛාරූපේක්ඛා ඥානය පිළිබඳව සම්දිස්ථානයක් වශයෙන් විශේෂයෙන් වෙන විදිහට කියනවා නම් මුදුන්පත් වීමක් වශයෙන් කුළු ගැනීමක් වශයෙන් සඳහන් කරනවා ඒ සංකාරූපික ඥාණය තමයි රහතන් වහන්සේ නමකේ හිත බවට පත් වෙන්නේ කියලා. වෙන විදිහට කියනවා නම් අරියත් ඵල සමාපත්තියට සමවැදිච්චාම මේ සංකාරූපික ඥානයේ තියෙන රසය ස්වභාවය කෘත්‍යය තමයි සිද්ධ වෙන්නේ. සෑම සංස්කාරයන් පිළිබඳවම සමරස ගතියක් උපේක්ෂාවක් ඇති වෙනවා. ඒක නිසා එතෙන් ගියාට පස්සේ ඒ සංඛාර උපේක්ඛාවට ගියාට පස්සේ කෙනෙකුට ආපස්සට ඇවිල්ලා සංසාරයත් එහා පැත්තට පැන්නොත් නිවන නැත්තම් පළවෙනි මාර්ග ඥානයත් කියන දෙක පිළිබඳව පවා සමහිත ඇති වුණා කියලා හිතන්න ඉඩක් තියෙනවා. ඔක්කොම පේන්නේ ඒකාකාර වශයෙන්. ඒ නිසා සංඛාරූපේක ඥානෙටපත් උනත් එහා පැත්තට පණීද එහෙම නැත්නම් එවැනි ඥානයකින් යුක්තව ඉඳගෙන මේ දුක්ඛිත සත්‍යය කෙරෙහි නැවත යෙදිලා ඒ අත්තන්ට කරන්න තියෙන බෝධිචර්යා ධර්ම සම්පූර්ණ කරයිද කියන එක සංඛාරූපික ඥාණයට ගිය කෙනාට තියෙන සමරසයට. නමුත් එතෙන්දී මතු කරලා දෙන්න ඕනේ යම් කිසි කෙනෙක් එවැනි ඥානයකටපත් නොවි අන්සතුන් කෙරේ කරුණාවෙන් බෝධි සම්භාර පුරනොයි කියනකොට ඒ මහබෝසතාණන් වහන්සේ නමකේ ගතිය නෙවෙයි. මහබෝසතාණන් වහන්සේ ගතිය Taman හැකි ඉක්මනට සමත යානික ක්‍රමයට හෝ විපස්සනා යානික ක්‍රමයට ඒ බෝධිසම්භාර පුරණ කාලේ පවා මේ සංඛාර උපේක්ඛා ඥානෙ දක්වා තනියම භාවනා කරලයි තමන්ගේ බෝධිසම්භාර පාරමිතා සම්පූර්ණ වෙච්ච නැත්නම් විවරණ ලැබුවා වූ தત્ත්වයේ තේරුම් අරගෙනයි අන් අය කෙරේ කරුණාවෙන් පාරමිතා පුරන්ට උදව්පකාර කරන්න මහා කරුණාවට පෙළඹෙන්නේ. එහෙම නැතුව පෙළඹෙනාම ඒ කරන වැඩේ අර සංඛාරුපේක ඥානේ දැකලා කරන වැඩේ තරම් ගුණාත්මයක් එන්නේ නැහැ. ඒක සමහර විටක කරහැර යාමක් අවස්ථාවාදියක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා මහබෝසතාණන් වහන්සේගේ චර්ච කතා කරනකොට උන්වහන්සේ හැම වෙලාවෙදීම තමන් සුදුස්සෙක් බාටපත් වෙලයි අනුන්ට <clears throat> උදව් කරන්නට පෙළඹුණේ බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් පවා. ඒ නිසා මේක ඒ සංකාරූපික ඥාණයටපත් වෙච්චාම හැම කෙනාම එන් එහා පැත්තට පණී කියන එක සාමාන්‍ය තර්ක මනසෙන් එහෙම විය යුතුයමයි කියලා හිතුවට එහෙම බැඳීමක් ඇති ඥානයක් නෙවෙයි. මොකද මේක <clears throat> මෙතන ගිය පමණින්ම අනුපාදා පරිණිර්වාණයක තියෙන රසය රහත් හිතක තියෙන රසය වැටහෙනවා. මේක සම්බන්ධ කරගත්තාම මේක තේරුම් කරන්ඩ බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මෙන්න මෙහෙම උපමාවක් ඉදිරිපත් කරනවා මේ මෙගොඩ බය එගොඩ නිර්භය ക്ഷേමයේ සහිත ගඟක් තියෙනවා නම් ගැඹුරු ගඟක් පින්ලා එගොඩ වෙන්න බැරි ගඟක් මෙහා පැත්තේ ඒ ඉන්න රජතුමා යම් පුරුෂයෙකු අසාධාරණ විදියට අල්ලාගෙන මැරීම සඳහා දඬුවම් රාජදඬුවම් පැමිණීම සඳහා අස්වාරෝකයන් මෙහෙवला ඉන්න වෙලාවක ඒ පුරුෂයා පණ බයට දුවගෙන ඇවිල්ලා මේ ගඟ ළඟට ආවට පස්සේ එයාට තේරෙනවා එහා පැත්ත ക്ഷേමය එහා පැත්ත ക്ഷേම භූමියක් නිර්භය තනක් මෙහා පැත්තේ බය එලවන සුළු දෙයක්. නමුත් ඒක චිත්තක්ෂණයක්වත් තව ඉන්න බෑ. මොකද හේතුව පිටිපස්සෙන් මේ රාජපුරුෂය එලවනවා වගේ තත්වයක ඉඳලා එයා උත්සාහ කරනවලු එහා පැත්තේ වැඩිච්ච ගහක ගඟේ එහා පැත්තේ වැඩිච්ච ගහක ගඟ දිහාවට නැමිච්ච අත්තක එලිලා තියෙන වැලකට මෙගොඩ ඉඳලා පනින්න. පැනපු ගමන් ඒ පැනපු ගැම්ම නිසා ඒ වැල පැද්දිලා එහා යුරට තල්ලු වෙනවා. එහා යුරට තල්ලු වෙනකොට එහා යුරට පැල පැද්දිලා එහා කෙළවරටම ගිය ගමන් ඒ පුද්ගලයා වැල අතෑරියොත් එහා යුරේ වැලි තලාවක හෝ නොගැඹුරු ජලයට අනපේක්ෂිත විදියට පතිත වෙන්න පුළුවන්. ඒ කෙලවරට ගිය වෙලාවේදී ඒ උත්සන්නම චිත්තක්ෂණයේ වැලාතෑරියේ නැත්තම් ඒ පුද්ගලයා ඒ හා සමාන වේගයකින් Taman ඉන්න යුරට පැනිප මූල මූල යුරට ආයෙපත් වෙනවා. ඊට පස්සේ ආයෙසරයක් පැද්දෙනවා තමයි. පැද්දුනහම අර තරම් වේගෙට යන්නේ නැහැ වැල. නතර වෙන්න නතර වෙන්න වෙලා ගන්න ගන්න ආයෙ ගඟේ හරිම ඇදට වැටෙන්නේ. ඒ නිසා මේ පුද්ගලයා එහා යුරෙදීම අතහැරීම සම්පූර්ණ නොදන්නා තැනකට යෑමක් එහෙම නැත්නම් කිසිම බලාපොරොත්තු වෙන්න බැරි මොන වගේ දෙයක් වෙයිද කියලා දන්නේ නැති එහා යුර ගිහිල්ලත් නැති එකක් වතුර ගැඹකට වැටිද වැල්ලට වැටිද තුනී වතුරට වැටිද ගලක් උඩට වැටිද දන්නේ නැහැ. අන්න ඒ වගේ අතහැරීමක් එතන අතහරින්න වෙනවා. ඒව ඇතරියේ නැත්තම් ආපහු එන්නේ අර බයසහිත යුරට. අන්න ඒ වෙලාවේදී අතහරින අතහැරීම තමයි සබ්බ සංකාර සමතේ වශයෙන් සඳහන් කරන්නේ. මෙහා යුර බයසහිතයි, එහා යුර නිර්භයයි, ക്ഷේමයි. ඒක නිසා මේ පැත්තේ තියෙන දේවල් uppādō bhayanti bhayutupattāne paññā ādīnave ඥානං කියලා මගදී සඳහන් කරන ආදීනව ඥාන සඳහන් කරන කෙනා මෙහා යුරේ uppādය ජරාව ව්‍යාධිය මරණය ශෝක පරිදේව දුක්ඛ දෝමනස සේරම මෙහා යුරේ තියෙනවා. ඒ වගේ ඒ uppādය බය සහිතයි කියලා බය උපදවන්නා වූ ඥාණයට කියන්නේ ආදීනව දැකීමයි. අනුපාදෝ ඛේම නොඉපැත්ම ඉපැත්ම නතර වීම ශාන්තියක් ඒ ශාන්තිය එහා යුර එහා පැතර ගියාට පස්සේ ආයි ඉපැත්මක් නැහැ ජරාවක් නැහැ ව්‍යාධියක් නැහැ මරණයක් නැහැ ශෝක පරිදේව දුක්ඛ දෝමනස නැහැ එහා පැතර ගිහිල්ලා අතහැරීම බොහෝම අනිෂ්ඨිර අනපේක්ෂිත තත්වයක් අනිවාර්යයෙන් ඒ අතහැරීම සඳහා යෝගාවචරයා එහෙම තමයි එහපැත තාම ගිල පුරුදු නැති එක්කන පුරුදු කරන්නේ කොහොමද? <coughs> ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිසග්ගෝ තන්නක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ. එහා පැත්ත ඒතං සන්තය සාන්තය ඒතං පනීතං ඒ පැත්ත ക്ഷേම භූමියය ඒතං සන්තං ඒතමනිසා සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ එහා පැත්තේදී කිසිම සංස්කාර කිරීමක් චේතනා පහල කිරීමක් ප්‍රයත්න කිරීමක් එහෙම නැත්නම් පරිශ්‍රමයක් නැහැ සංස්කාර සියල්ල අතහැරෙනවා සබ්බෝපදි පටිනිස්සග්ගෝ සංසාර ගමන සඳහා අවශ්‍ය කරන්නේ වාසනා ගුණ උපදි සම්පatti භවභෝග සම්පatti සියලුම අතහැරලා තියෙනවා සබ්බූපති පටිනිස්සග්ග සියලා අතහැරලා දාලා තණ්හක්කයෝ තණ්හාව ක්ෂය කිරීමක් විරාගෝ රාගේ දුරු කිරීමක් ඒක නිවන. අන්නේවැනි දෙයක් අදාහගෙන දන්නා වූ බයලවන්නා වූ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව සහිත මේ උරට වැඩිය නොදැනගත්තත් එහා යුර සාන්තයි ප්‍රණීතයි සංස්කාරයන්ගෙන් තොරයි උපදී සම්පත්තියන්ගෙන් තොරයි විරාගයයි නිරෝධයයි තියෙන්නේ කියලා එහා පැත්තේදී මේ අතහරින අතහැරිල්ල එක විශාල මේ ඉංග්‍රීසියෙන් කියනවා රිස්ක් එකක් එහෙම නැත්නම් අනතුරකට අනතුරු දායක තත්යකට අනතුරක් වෙන්නේ වේවා නොවෙන්නේ නොවේවා කියලා අතහැරීමක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සංඛාරූපික ඥානයේ ඉඳලා අන්නේ පණින පිම්ම අහම්බයක් වාගේ ඒ මොකද මෙහා අයුර බයලෝන ඉවුර තාර්කිකයි. ඒක හිතලා බලලා වැඩ කරත හැකි. එහා ඉවුරට වැටෙන වැටිල්ල එimhe තර්කයට <coughs> නෙවෙයි අවුෙන්නේ ඒක අනපේක්ෂිතව සිදුවෙන්නේ. ඉතින් ඒක නිසා එතනත් අර ඉස්ලාම යෝගාවචරයේ සත්‍යපට්ඨාන ඉගෙනගෙන සතියට මුල් තැන දෙන වෙලාවේදී එදිනදා වැඩ පාවා දීලා මේ සාමාන්‍ය ඉඳුරම් පෙනවේ පාවා දීලා සතිය පිහිටවන්න යම් කිසි විදියක පරිත්‍යාගයක් කරන්න ඕනේ. ඊගාට ඒ පුද්ගලයා ඒකේ ගුණයක් දැකලා යම් දවසක මෙතෙක් නොරකපු සීලයක් රකින්න වෙලාවේදී එතනදී යම් ප්‍රමාණයක් පරිත්‍යාග කරන්න වෙනවා. තමන්ගේ රුචි අරුචිකා ඊට පස්සේ සීලය සාර්ථක වුණාට පස්සේ සමධි සමාධි භාවනාවක් සඳහා ගිහිල්ලා එක පරියන්කේ පැයක් දෙකක් තනිව ධනීරියවෙන් වාඩි වෙලා එකම ඉරියවක හිත තියාගෙන සිල්පද රැකගෙන රැට නොකා ඒක තනිය දේ නිදා ගනිමින් සෑයන කැපකිරීමක් කරන්න ඕනේ. ඊට පස්සේ විපස්සනා ඥාන එnde එnde එnde තිබුණටත් වඩා තද වේදනා විදිවින් ඉහළට යන්න ඕනේ. අන්න ඒ වගේ කඩයින් පැනිල්ලක අන්තිම කඩයින් පැනීමක් තමයි ඔය සංඛාරූපේකා ඥානේ ඉඳලා එහා පැත්තට අනුලෝම ඥානේ, ගෝත්‍ර භූ ඥානේ කියන ඥානවලදී සිදුවෙන්නේ. ඉතින් ඒක තර්කයට කරන වැඩක් නෙමෙයි ගැම්මට කරන වැඩක්. කරගෙන කරගෙන ආපු වැඩේදී සංසාරේ බයත් සංසාරයෙන් ගැලවීමට තිය ආශාව නිසා එහාට පයින් දෙයක් දෙන්නේ කොට සම නැහැ. මේක මෙහෙම විය යුතුයි උඹත් එහෙම කරපන් මාත් එහෙම කරන්නම් කියලා කරටක් දාගෙන යෑමක් නැහැ. මේක තන්නේ කර ඒ වගේ සංසිද්ධියක් තියෙන. ඉතින් ඒක නිසා ඒ ධර්මයේ තියෙන ඒ නෛර්යානික ගුණ එහෙම නැත්නම් ඒ ගැඹුර හුවා දක්වන තැනක් තමයි ඒ සංඛාරූපක ඥානෙ සිට යහපැත්තේ ගෝත්‍ර භූ ඥානය, මාර්ග ඥානය, ඵල ඥානයට වැටීම. ඉතින් ඒක නොදන්නා ශේස්ත්‍රයකට බහින එක නැත්තම් මොනවා වෙයිද කියලා పూర్වයෙන් හිතාගන්න බැරි තැනකට එළඹීම පරිේශන රුචි එහෙම නැත්තම් අභියෝග වලට කැමැති මහා පුරුෂ ගති ඇති සූර වීර ධීර පුරුෂයෙකුට පමණක් කළ හැකියි ඒ කියන්නේ මේ වගේ කැපකිරීමක් කියන එක. නමුත් මේ යෝගාවචරය මේ වගේ දෙයකට පෙළඹෙන්නේ කොහොමද? ඇත්තටම පෙළඹෙනවා කියලා කියන්නේ සචේතනික වෙන එකක් නෙවෙයි. යෝගාවචරය මේක වෙන්නේ කොහොමද? ඊට ඉස්සලා අවස්ථා කීපයකදීම යෝගාවචරය මේක සුළු වශයෙන් අත්දකලා තියෙනවා. අත්දකින්න දකින්න දකින්න ඒක තමයි හරි පාර. ඒකමයි තව තවත් උග්‍ර විදියට උත්සන්න විදියට කරන්න වෙන්නේ කියලා යෝගාවචරයේ අභියෝගශීලීව ගිය ගමනේම තවත් එක උත්කෘෂ්ට උත්කර්ෂවත් අවස්ථාවක් මේක වෙන්නේ. ඒ කියන්නේ මෙතන සබ්බ සංකාර සමතයක් සිද්ධ වෙනවා සියලු සංස්කාරයන්ගේම සියලු චේතනාවල සියලු අභිරුචිවල සියලු ප්‍රයත්නවල අතහැර දැමීමක් සිදු වෙනවා. ඊට ඉස්සෙල්ලා යෝගාවචරයක් මේකට පුරුදු කරන්නේ කාය සංස්කාර සමතේටපත් කිරීමෙන් නැත්නම් කාය සංස්කාර පස්සම්බනේ කිරීමෙන් පස්සද්ධියට සමතේටපත් කිරීමෙන් චිත්ත සංකාර සමතේටපත් කිරීමෙන් සහ මනෝ සංකාර නැත්නම් වචී සංකාර සමතේටපත් කිරීම සහ චිත්ත සංකාර සමතේටපත් කිරීමේ මේ අභ්‍යාසයේ තුන් පොලකදී උගන්න ගන්න. උගන්නගෙන උගන්නගෙන තමයි අර අශීරු අවස්ථාවේදී වෙලාතරින්න පුරුදු කරන්නේ. වැල්ලේ ගිහිල්ලා තැම්පත් වෙනව නෙමෙයි කඩාන වැටීමක් සිදු මෙහා පැත්තේ බය නිසාත් එහා පැත්තේ කේමේ නිසාත් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා පුරුදු කරලා කරලා කරලා එහා පැත්තේ පනින්නේ. ඉතින් මම මං හිතන්නේ මේක පිළිගනී කියලා හිතන්නේත් නෑ ධර්මදේශන සුදුසු නිදර්ශනයක් කියලා හිතන පිළිගන්නෙකුත් නෑ. නමුත් මේ කාලේ බහුලව තියෙනකොට මේ කියන්න තියෙන සිව්සයිඩ් බොම්බ කෙනෙක් තමයි මතක් කරන්න වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ජීවිතය එතනින් හමාර කරලා තමන්ගේ પરමාර්ථය ඉෂ්ට කිරීමට කැපවෙන සිව්සයිඩ් බොම්බ කියන මොකද්ද සිංහලෙන් අපි කියන්නේ මේ සීදීනස ගැනීමක් කියන්නේ සීදීනස ගන්න කට්ටිය බොහොම බය අඩු කට්ටියක් මේකෙදි වෙලා තියෙන්නේ තමන්ගේ ජීවිතය පරදුවට තියලා ඒ මේ බෝම්බයක් පුපුර ගන්නවා වගේ වැඩක්. ඉතින් මේකට පුරුදු කරනවට අපි කියන්නේ බ්‍රේන් වොෂ් කරනවායි කියලා. ධාන පුරුදු කරලා කරලා. ඉතින් ඒ වගේ අතහැර දැමීමක් මෙතන තියෙන. ඒ අතහැර දැමීම කොච්චර අශීරුද කොච්චර පුහුණු කරන්න ඕනද කියන එක ඉස්සල්ලාම යෝගාවචරය තේරුම් ගන්න මේ කාය සංස්කාර සංසිඳ වීමක් අත්දකින්න වෙලාවේදී. පස්සම්බයං කාය සංකාරං අස්ස සිස්සාමිති සික්කති කියලා ආනාපාන සති භාවනාව හෝ ආනාපාන සතිය තමයි මේක හුඟා ප්‍රකට වෙන්නේ පිම්බි මහැකිලි මේ සිදු වෙනවා. අරමුණ හොඳට ප්‍රකටව තිබිලා දැක දැක දන දන අරමුණ නොදැනියන. නොදෙනි ගියාම යෝගාවචරය නිකන් සරුංගලේ නූල කඩලා ගියා වගේ දැන් මම මොකද කරන්න කියලා අසරණ තත්යකට අනාගත වාක්‍ය කියා ගන්න බැරි තැනකට වැටෙනවා. වැටෙන වෙලාවේදී පෙර උපදේශ නොලබපු ඕනම කෙනෙක් කරන්නේ හයියෙන් හුස්ම ගන්නවා එක්ක ඇත්තේ කාරිනවා එහෙම නැත්නම් ඒ භාවනා ක්‍රමය මට ගැළපෙන්නේ ආනාපානෙ මට ගැළපෙන්නේ නැහැ කියලා මේක ප්‍රයත්නේ අතහරිනවා. නමුත් මෙතන සිද්ධ වෙන්නේ ඉස්සල්ලාමේ සංඛාර කාය සංඛාර නැතුව මේ වැඩේ වෙන්න පුළුවන් වෙනවා ඇත්තටම කියනවා නම් කාය සංඛාර සහිතවට වැඩිය වැඩේ ලස්සන සිද්ධ වෙනවා කාය සංඛාර රහිතව කියන එක අර සාන්ත අද්ද හුස්ම අද්දකින්න කෙනා නිර්භයව ඒකට මුණ දීලා සාන්ත හුස්ම අද්දකින්න කෙනා තේරෙනවා හුස්ම ගොරෝසුවට දැන දැනී කරන භාවනාවට වැඩිය තියුණු භාවනාවක් වෙන්නේ හුස්ම නොදැනී ගියත් තවත් පැත්තකට මේකම කියනවනම් හුස්ම දැනි දැනි පිහිටවන්ට සතියට වැඩිය තියුණු සතියක් හුස්ම නොදැනි කියෙද්දිත් පවත්වන්න පුළුවන් නම් ඒකට කියන්න පුළුවන්. හුස්ම දැනි දැනි පවතින සමාධියට වැඩි උත්කෘෂ්ඨ සමාධියක් හුස්ම නොදැනී පවත්වන්න පුළුවන් නම් ඒක හොඳයි. නැත්තම් ඒ පවතින සමාධියට ඊට වැඩිය උත්කෘෂ්ඨ සමාධියක් කියලා කියන්න පුළුවන්. ආන්න මේක අත්දැක්කට පස්සේ ඉස්සල්ලාම යෝගාවචර තේරුම් ගන්නවා මේ හුස්මේ සංසිඳීම කියලා කියන්නේ කායානුපස්සනාවේ නැත්තම් රූපස්කන්ධයේ සංසිඳීම කියලා කියන්නේ යෝගාවචර ජීවිතයේ කටුවත්තක් දූවිලි පාරක ඇදගෙන ගියා වගේ ගිය ගමනේ ඒ රළු පරළු ගති නතර වෙලා සුමුදු ගමනකට යන්න පටන් ගත්තයි කියලා. ඉතින් මම හිතනවා මේ ටික පවා පොදු මහ ජනතාවට ජන විඥාණයට ඇතුල් කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි. ඒක ඉතින් මේ සමාජයේ දේශපාලන ආර්ථික සමාජික ගැටුම් වලින් එතන මේ ඉඳුරම් පිනවීමේ තියෙන අනර්ථ භාවය ඥාණයෙන් තේරුම් ගත්ත කෙනාට විතරක් තේරෙන පටන් අර ගන්නවා මේ ඉඳුරම් පිනවීමෙන් දේශපාලන ආර්ථික සමාජික වශයෙන් ලාභ සත්කාර ලැබීමෙන් ඇතිවෙන පීඩාවත් මේ ඉඳුරංගෙන් තොරව රූප සද්ද ගන්ධ රස වලින් තොරව එක තැනක වාඩි වෙලා ආනාපානය පවා සංසිඳුව ගත්තාම ඇති වෙන පිරිචි ගතිය සන්තුප්ති කර ගතිය දකින්නකොට ඒ වෙනස සෞඛ්‍ය සම්පන්න විදියට නිවනට යාදෙන විදියට දැකීම අපි කියනවා සම්‍යක් දෘෂ්ටි කියලා. ඒකට අපි කියනවා යෝනිසෝමනසිකාරය කියලා. ඒකටම කියන්න පුළුවන් අන්ත දෙක අතහැරීම කියලා. ඒ නිසා මේක තේරුම් ගන්නකොට ඉස්සල්ලාම යෝගාවචරය නිවන පිළිබඳව පළවෙනි පුංචි පාඩමක් ඉගෙන ගන්න. සංස්කාරයන් අතහැරීමේ කාය සංස්කාර අතහැරීම පිළිබඳ පාඩමක් ඉගෙන ගන්න. මේ පාඩමේ ඉගෙනගත්ත පිරිස නැත්තම් මේ පාඩම ඉගෙන ගත්තේ නැති පිරිසත් එක්ක බලනකොට තියෙන ප්‍රතිශතය බොහොම තුනී බව, ඊටාත්ම සුළු බව ඒක ඉතින් බනට කියන්න ඕන කමක් නැහැ. මොකද ඔක්කොමලා ඉන්නා තාකල් ඒ ගොරෝසු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වල ඉන්න ගොරෝසු ආනාපානින එක සංසිඳීම භාවනාවක් පවත් භාවනාත්මික සංසිඳු හොඳ බවත් භාවනා කරන්නන් අතර පවා එච්චරම ප්‍රසිද්ධ රහසක් නෙවෙයි. සාමාන්‍ය සිද්ධ. නමුත් මට පුදුම හිතුණා ඒ මීටිගල්ට වෙලා භාවනා කරපු කාලේ ඉඳලා මේ කෝට්ටෙට ගිහිල්ලා බණ කියනකොට වෙන තැන් වලට බණ කියනකොට සෑහෙන පිරිසක් මේක මේ වෙනකොට අද්දකලා තියෙනවා කියන පණිවිඩය අහන්න ලැබීම මට ප්‍රමෝදජනක වුණා. මම දැනගෙන හිටියා සෑහෙන භාවනා කරන පිරිසක් මේ මට්ටමට ගිහිලා තියෙන සමහර එක වරදවාගෙන හිටියා සමහර එක මැදින් තියා හිටියා සමහර හරි පැත්තට තියාගෙන හිටියා මේක හරි කිව්වට පස්සේ ඒ පිරිසට ලැබෙන ධෛර්යය ඒ පිරිසට ලැබෙන උනන්දුව ඉදිරි ගමන දිහා බලනකොට ඒ ධර්මයේ තියෙන සජීවීකම පේන්න තියෙනවා ඉතින් ඒක සාමාන්‍ය සූත්‍ර පිටකවල එහෙම නැත්නම් භාවනා උපදේශවල කෙලින්ම කියවිලා නැහැ. පස්සම්බයං කාය සංඛාරං කියලා කියන්නේ මේ ආස්වාස ප්‍රස්වාස දෙකේ නැත්නම් ආස්වාස ප්‍රස්වාස මුලුල්ලේ සංසිඳීම බව කියලා තිබුණට මෙන්න මේ විදිහට ගෙවි යෑමක් කියන එක ප්‍රසිද්ධ වෙලා තිබුණේ නැහැ. ඇත්තටම ඥානාරාම ස්වාමීන්ගේ පොත් ලියනකොට මේක කියන්න ස්වාමීන් වහන්සේ කීප වතාවක් උත්සාහ කරා. නමුත් මේක මේ පණිවිඩේ මේකයි කියන එක එච්චරම තදින් මට වැටහිලා තිබුණේ නැහැ පුද්ගලයෙක් වශයෙන්. පෞද්ගලිකව. නමුත් මේක හොඳ දෙයක් බව ඉතින් තේරෙනවා. තේරුණාට මේක කියලා දිය යුත්තේ මෙතනයි තියෙන්නේ. එහෙම නැත්නම් අනික් අය කරලා ඉන්න අයට ඒක අභිෂේක කළ යුත්තේ මේකයි කියන එක ඒ කමටහන් දීමෙන්ම බණ කීමෙන්ම ධර්ම සාකච්ඡාවෙන්මයි කෙරුණේ මං කියන්නේ නෑ මේක සරතෝ භද්‍ර සියල්ලට හරින ක්‍රමයක් කියලා. එහෙම නැත්නම් ඒ විදිහට උනේ නෑ කියලා කියන භාවනාව වැරදිනවයි කියන එක මං කියන්න යන්නෙත් නෑ. නමුත් එදා මෙදා තුර මෙන්න මේ කාරණාව තේරුම් ගත්ත ඇත්තෝ සැනසුණා වැඩි බව නම් මං දන්නේ. සංසිඳෙන්න සංසිඳෙන්න ඒ අනුව කලබල කරන්නේ නැතුව ඉදිරියට යනවා කියන එකට උපදෙස් දෙනකොට ඒක පිළිගන්න කැමැති ඇත්තෝ එයත්තු සංසාර දුක දන්න ඇත්තෝ. ඒ දෙපැත්තේ ගැටි ගැටි යන ගමන වෙහෙස බව දන්න ඇත්තෝ මැදට යනකොට සංසිඳනවා. ඒත් හැබැයි ටිකක් සැක උපදවන ඊට පස්සේ මම මොකද කරන්නේ? එහෙම නැත්තම් ස්වාමීන් වහන්සේ නැත්තනකද කොහොත කමටහන් සූත්‍ර කරන්න කියලා නානා ප්‍රවිජයට අරක පිළිගන්න කැමැති නැති හැලහැප්පෙන ගතියක් තියෙනවා. නමුත් මං හිතුවට වැඩිය පිළිස පිළියන ගන්න ගතියක් තිබුණා. ඒක නිසා ඒ ලැබිච්ච ප්‍රතිචාරය නිසා මේ ගමන ඉදිරියට යන්න ඕන කියන වගේ හැඟීමක් පෞද්ගලික වශයෙන් මටත් ලැබුණා. ඒ තරම්ම පිරිසක් මං හිතුවට වැඩිය මෙච්චර කංකටළු ජීවිත ගත කරද්දී, රැකී රස්සාවල් කරද්දී, මෙච්චර වගකීම් ಭಾರತයේදී මේක අත්දකලා තිබුණා. ඒක පැහැදිලි කරගත්තට පස්සේ ඒ ඇත්තෝ පෙරදැක්මක් ඇති කරගත්තා. ඒ ඇත්තෝ යන්න තියෙන පාර පිළිබඳව ගුණයක් ඇති කරගත්තා. මේක තමයි පළවෙනිම වූත් වැදගත්ම වූත් සංස්කාර සමතේ. මේකට කියන්නේ කාය සංඛාර සමතේ නැත්නම් කාය පස්සම්බයන් කාය සංඛාරම් කියලා. නමුත් ඊට පස්සේ ආනාපාන සති සූත්‍රය හම්බ වෙන්නේ නැහැ. නමුත් වේදල සූත්‍රයෙන් සාක්ෂි වශයෙන් අරගෙන ධ්‍යාන භාවනා කරනකොට අපි දන්නවා ප්‍රථම ධ්‍යානෙ ඉඳලා දෙවෙනි ධ්‍යානට යනකොට විතක්ක ਵਿਚාර දෙක භාවනා කළම අදිෂ්ඨාන කරනවා මේ විතක්ක ਵਿਚාර දෙක ටිකක් ඡණ්ඩයි පරුසයි නීවරණ පැත්තට බරයි ඒ නිසා මට විතක්ක ਵਿਚාර දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත නැති වූ ප්‍රනීත ධානාංග තුන සහිත ද්විතිය ධානය ලැබේවා කියලා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් අත්දකලා තියෙනවා නම් ඒ ප්‍රථම ධානයලා ද්විතිය ධානයට යනකොට තියෙන රස වෙනස, ಗುಣ වෙනස ඒකෙදි පේන තියෙන මේ චිත්ත වචී සංස්කාර සමතේ කිරීමේදී ඇති වෙන සාන්තිය. ඒක හැම වෙලාවෙදීම සිද්ධ වෙන්නේ කාය සංස්කාර සමතේකට පස්සේ. ආනාපාන සංසිඳුණට පස්සේ තමයි ඒ සමත භාවනාවේ ඒ ධ්‍යාන පිළිබඳව ධානාංග පහළ වීම සහ නිවර්ණ යටපත් වීම පටන් අරගන්නේ විපස්සනාවෙත් ඒක සිද්ධ වෙනවා නමුත් මේක මේ වෙලාවේදී මම සමතේ නිදර්ශනයක් වශයෙන් අරගෙන තමයි මතක් කරන්නේ අර ද්විතිය අධ්‍යාන යනකොට විතක්ක ਵਿਚාර දුරු වෙච්චාම ඒ යෝගාවචරයට හම් වෙන සාන්තිය ඒතං සන්තං ඒතං පණීතං යදිසං සබ්බ සංඛාර සමතෝ වගේම ඒ ප්‍රථම ධානයලා ද්විතිය ධානයට යනකොට ඒ ශාන්ත ඒ ප්‍රණීත ගතියක් වැටහෙනවා. ඊට පස්සේ අපි හිතමු ධානයක් ඇතුව හෝ නැතුව හෝ ඒ පුද්ගලයා එනම් මේ ටික කියලා අනේක ලේසි. මොකද්ද? විපස්සනා කරනවා සමත ධානයක් නැතුව. ඒ පුද්ගලයාට නිතරම මේ ආනාපාන සංසිඳිලා ඒක ප්‍රගුණ කරන්න හදනකොට විතර්ක බාධාවක් එනවා තිබුණට වැඩියි. හිතවිලි බහුල වෙන ගතියක් එනවා. ඒ හිතවිලි ගත යුතු හර පද්ධතියක් නැහැ. ඒවා රාග කියන්නත් බෑ, ද්වේෂ කියන්නත් බෑ. හැබැයි වෙනතට වැඩිය පාළුගේ වළම් බෙදිනා වගේ හිතවිලි එන පටන් ගන්නවා. ඇඟ ප්‍රාම වේදනায়ින්ට පටන් අර ගන්නවා. ඒ වගේම පුංචි සද්ද වලින් පවා කරදර වෙනවා. එක්කනට මේ තුනම නොවුනට මෙන්න මේ වගේ ඇවිස්සිලක් එනවා. අන්නේ ඇවිස්සිලා ආවට මොකද මේ යෝගාවචරයට කියලා දුන්නොත් ඒ හිතවිලි තිබුණත් ආනාපානෙම සරණ යන්ට ඒකම බලන්න වේදනාව තිබුණා දරා ගන්න පුළුවන් නම් පුළුවන් තරම් ආනාපානෙම බලන්න. ওই ශබ්ද තිබුණාට අපිට නෙමෙයි කතා කරන්නේ ඔන්න ඔය ශබ්ද ඇවිල්ලා කිය පළච්චාවයි. Taman ආනාපානෙ කරන්න කිව්වහම යම් යෝගාවචරයේ කොයි කියන විතක්ක විජය වේදනා විජය ලැබුවා නම් විශේෂයෙන්ම මෙතන මේ විතක්ක විජය තමයි මෙතන මේ වචී සංකාර සමතය කියලා කියන්නේ. ඊට පස්සේ යෝගාවචරය එක්කෝ මේ හිතවිලි වල පටලැවෙන්නේ නැතුව සෙනඟක් මැද තමන්ගේ ගමන යන්න වගේ නොසැලී නොහැපි නැත්තම් පොලක් මැදින් වාහනයක් අරගෙන යනකොට හප්ප ගන්න නැතුව යන්න වගේ ඒ විතක්ක තිබුණාට ඕක චෝදනා කරගන්න නැතුව යනවා. මෙන්න මේ දෙකේ කාය සංස්කාර සමත සහ වචී සංස්කාර සමත දෙකෙන්ම ආඩ්‍ය වෙච්ච දෙකෙන්ම තියුණු පරිචයක් ඇති කරගත්ත යෝගාවචරයට තමයි ඔය චිත්ත සංකාර සමතේ කියන එක ආනාපාන සතියේදී සඳහන් කරලා තියෙන්නේ පීති පරිසංවේදී සුඛ පරිසංවේදී චිත්ත සංඛාර පරිසංවේදී ඉස්සල්ලාම යෝගාවචර දැනගන්න ආනාපාන සංසිඳුණා හිචිලල් බාධාවකුත් නැහැ දැන් ඉතින් හරියට ගුවන්ගත කරගත්ත අහසේ අන්තරාවක් අහසේ සම්බර භාවය ඇති කරන ගමනේ යන්න පටන් ගත්තා වගේ ඉති යනවා. එහෙම යනකොට තේරෙන පටන් අර ගන්නවා විවිධාකාර හැඟුම් විවිධාකාර සංඥා ඒ වගේම නැතුවට මතුවෙන වේදනාව වගේ නිකන් වැඩේට බාධා කරන මට්ටමින් එන මේ වේදනා විඳීම් සහ සංඥා එන්න පටන් ගන්නවා අහස යන අහස අන්තරාවට හුළඟ හැප්පෙන්න වගේ. ඉතින් හුළඟ තටු දෙකේ සමානව වැදුනොත් අහස අන්තරා හෙල්ලෙන්නේ නැහැ. දෙක හතර වෙනසක් ආවොත් ඉතින් ගැස්සිලි හැප්පිලි එන පටන් අර ගන්න. ආන්නේ විදිහට මෙතෙක්කල් අත් නොදැක්ක නැත්නම් මෙතෙක් ගණන් ගත්තේ නැත්තේ ගණන් ගන්නට නැති හේතුව තමන්ගේ ඉඳුරම් ප්‍රණීත නැති නිසා දැන් ප්‍රණීත නිසා හොඳට තේරෙනවා විවෘත කරපු වනමුඛයක් වාගේ තුවාලයක් බෙහෙත් දාන්න ඉස්සලා සුද්ධ කරපුවාම ඒක රිදෙනවා වාගේ මේව හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දිත් යෝගාවචරයා බොහෝ කලබල වෙන්න ඉඩ තියෙනවා. මට මේ පිස්සු හැදීගෙන එනවද මේ බාගෙට නිින්දේ ඉන්නා වගේ නිතරම දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම මේ අතපය නලියනවා. කැක්කුන් පිපුරුන් හැම තැනම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙන්දී මේ යෝගාවචර හොඳටම දන්නවනම් මගේ සීලේ අඩුපාඩුවක්වත් එහෙම නැත්නම් වෙන මානසික අසහනයක්වත් නෙමෙයි මම ආපු ගමන මට මතකයි මට සීලෙ තියෙනවා මගේ මානසික අසහනයක් නෑ මේ භාවනාවේ දෙයක් කියලා එහෙම කෙනෙකුට විතරක් මේ ඇතිවෙනා වූ සංඥාවන්ගේ සහ වේදනාවන්ගේ උඩ දාන ගති අවිෂණ ගති සංසිඳ වීමේ පස්සම්බනේ කිරීමේ අර කලින් ගත්ත කලාවල් දෙක කායපස්සම්බනේ චිත්තපස්ස වචීපස්සම්බනේ තේරුම් අරගත්තට පස්සේ මේක දිහා දැකලා නොදැක්කා වාගේ මේවා වුණාට නොවුණා වාගේ ඒ වෙලාවේ ඇත්තටම ආනාපානේ සරණයන්ට කිව්වට එච්චරම ලොකුවට ආනාපානේ නොපෙනෙන්නත් ඉඩ තියෙනවා. නමුත් අර ගත්ත හෙලපහ වෙනකම් විසි කරන්නේ නැතුව අතේ තියාගෙන ඉන්න හැරමිටිය වගේ ආනාපානෙමයි ඒ වෙලාවේ සරණ ගන්න වෙන්නේ. එතකොට මේ ඒ වචී සංඛාර මනෝ සංඛාර වශයෙන් තියෙන වේදනා සංඥා දෙකේ සංසිඳ වීම යෝගාචරය පුදුම විදියට කොටු කරනවා තනි කරනවා පාලු කරනවා බය කරනවා සහලවනවා නලියවනවා පුදුම විදිය තනකින් අඳ ගන්න යනවා ආන්නේ තනකින් අඳ ගන්න යන වෙලාවේදී ඒ කියන්නේ අර සංඥා වේදනා දෙක සංසිඳුණත් විශාල ආවේග වගේක් එන්න පටන් අර ගන්නවා අපි ඔය මේ ඊයේ සාකච්ඡා කරපු විදිහට පටිපදා ඥාන දසන විසුද්ධි දකින්න විදිහට භංග ඥාන, භය ඥාන, ආදීනව ඥාන, මුංචිතුකම්මිතා ඥාන වගේ මේ චිත්‍රපටයක තියෙන උද්වේගකර අවස්ථාවල් වගේ පෙන්වන්න පටන් අර ගන්නවා. පුදුමාකාර බයක්, පුදුමාකාර විදිහේ අසරණ ගතියක්, පාළු ගතියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒකත් යෝගාවචරය විසින් අර කාය සංස්කාර සමතේදී වගේ නැත්නම් පස්සම්බයං කාය සංඛාර කියනකොට වගේ පස්සම්බයං චිත්ත සංඛාර වගේ ඒව එකක්වත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා ඒවගෙන් නොසලී ඉදිරියට යන ගැමනේදී තියෙන්නේ යෝගාවචරයා දන්නා දේ නොදන්නා දේ නාමයෙන් අතහැරලා දාන. ඒක හරි මේ මේ ශාසනය පිළිබඳ බලවත් ශ්‍රද්ධාවක් එතන තියෙන්න ඕනේ. ඒ වගේම බලවත් වීරත්වයක් අවශ්‍යයි. වීරිය නෙමෙයි ඕන කරන්න. වීරත්වයක් අවශ්‍යයි. Taman දන්න දේ නොදන්නා දේක නාමයෙන්. නැත්තම් ද්‍රව්‍යයේ අද්‍රව්‍යයේ හේතුවක්. අද්‍රව්‍යයේ නාමයෙන් ද්‍රව්‍ය අතාරන. භාවනා මේ හිත නැත්තම් නාම ධර්ම කියන එක දන්නා දේ, මනින කිරණ දේ නොමිනිය හැකි නොකිරිය හැකි දෙයක් වෙන එක තැලලා මේක මං හිතන්නේ කප්පට පුළුවන් වෙයි කියලා විද්‍යාවෙන් අල්ලන්න මං හිතන්නේ තර්කයෙන් අල්ලන්න පුළුවන් වෙයි කියලා මං හිතන්නේ පොත් වලින් අල්ලන්න පුළුවන් වෙයි කියලා ඒක කරන්න වෙන්නේ අර කලින් කලින් අත කරුවාගේ හුස්ම තියෙන හුස්මනේ අපේ පණ කියලා තියෙන හුස්ම ගෙවි ගියාම තිබුණට වැඩිය හොඳයි. මේ හිත මේ ඇතුලේ තියෙන වාචාලකම කචකචේ විතක්ක ਵਿਚාර දෙක තියෙනවට වැඩිය හොඳයි නැති එක. ඒ වගේම මේ එනේන දේවල් වලට ලේබල් ගහගෙන එනේන දේවල් හඳුනා ගන්න මේ සංඥාව ඒ වගේ මේ හැම එකක්ම සුකට දැප්පරතු කොට දාගන්න මේ වේදනාව මේ මේ අතුදවකාරය ඉන්නවට වැඩිය හොඳයි නැති එක කියන කී එකනා අන්න අතෙන්දිත් ඒ කැපකිරීම දන්නා දේ අතහැරලා දානව නොදන්නා දේ වෙනුයි මැනිය කිරිය හැකි දේ නොමිනිය නොකිරිය හැකි දේ වෙනුවෙන් අතහැරලා දානවා කියන එක තමයි මම මේ උලුප්පල දක්වන්න දන්නේ අන්න ඒක තමයි අර සංකාරූපික ඥානෙ ගියාට පස්සේ එහා කෙලවරටම මේ වැල පැද්දට පස්සේ වැල අතාරින එක වේගෙන් ගිහිල්ලා වැටෙන්නේ Taman ക്ഷേම භූමියේ තමයි ඒක මම පහුගිය දවස්වල උපමාවක් වශයෙන් බොහෝ විට පාවිච්චි කෙරුවේ මේ රීටිපණින දක්ෂයෝ මේ පැනුම්කාරයා ජයග්‍රහයි රිට පෙනිල පයින් වෙලාවේදී රිටෙන් ගන්න දින උප්පරීම ප්‍රයෝජන අරගෙන ඉහළටම ගිහිල්ලා ඒ රිට විසිකිරීමෙමුත් ගැම්මක් අරගෙන ඒ මායිම පනිනවා. පැනනට පස්සේ විශාල ඇදගෙන වැටිලක් වැටෙනවා. අඩි 13 14 වැටෙනවා. හැබැයි ජයග්‍රහයි. උගා කුඩට ගියේ කන තමයි ජයග්‍රහයි වැටිලක් වැටෙන්නේ. එදිට යනකොට යෝගාවචරයා වගේම ඒ රීටිපයින් තරංකාරයත් සෑහෙන වෙහෙසක ඉන්නේ මොකද ඊට ඉස්සෙල්ලා සාමාන්‍ය පයින්ට පුළුවන් කට්ටිය පරද්දන්න එපායි. ඒගොල්ලෝ අඩි 7ේදී 8ේදී 9ේදී 10ේදී වැටෙනවා. වැටෙනවා කියලා කියන්නේ තරංගෙන් පරදිනවා. මේ පුද්ගලයා මේ හැම එකම ජය අරගෙන අවසාන ජයග්‍රාහී වෙලාවට ඒ රීට වීසු කරලා එහා පැත්තට තමන් ඇඟේ බර දාගත්තට පස්සේ ආ දන්නව වැටෙනවා වැටිල්ලක්. ඉතින් ලී කුඩු පිදුරු කුඩු දාලා හරි ගසලා තියෙන බව හැබෑව මේක ජයග්‍රහයි වැටිලා. ආන් මේ වගේ එකක් තමයි මෙතන ඒ ගෝත්‍ර භූ ඥාණයට ඉලමෙනකොට ඒ යෝගාවචරයාගේ මේ ජීවිතය පිළිබඳ හෝ කය පිළිබඳ හෝ කිසිම අපේක්ෂාවක් නැහැ. ඒව සේරම සුනුසුනු භාවයටපත් වෙලා තියෙන්නේ. ඉතින් යෝගාචර නැවතත් එක පිටු කරලා ප්‍රතිබිම්බයක් හදා ගන්න වෙනුවට අර කතෝලික මනසෙක් පරිච්ඡාම කියනවා වගේ ash to ash soil to soil කියවා වගේ මේ ධාතු මනසික ධාතුන් ධාතුන් කදා විහිදී ඒවා. ආයෙක නැවත නැවත සකස් කළ ප්‍රතිබිම්බයක් හදන්න යන්නේ නැහැ. ඒ විහිදී යෑම බලන්න වගේ එහා පැත්තට වැටිල්ලක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. නමුත් එතනදී යෝගාචර තේරුම් ගන්නවා අපි හිතන තරම් ওই යකා කළු පාට නැහැ. ওই මරණය ওই තරම්ම අමාරු දෙයක් නෙමෙයි. මේ වගේ සතියෙන් සම්පජඤ්ඤයෙන් ලෑස්තිලා ගියොත් එහා පැත්ත නොදන්නා දෙයක් වුණාට කිරියමැනිය නොහැකි වුණාට මේට වැඩිය සාන්තයි මේට වැඩිය ප්‍රණීතයි. සියලු සංස්කාරයන්ගෙන් තොරයි. ඒ මේ මෙහා පැත්තට අවශ්‍ය කරන උපදි සම්පatti වාසනා ගුණ පෙරපින් මොනම දෙයක්වත් එහා පැත්තට ඕනෙත් නැහැ. ඉතින් ඒක දන්නේ නැති නිසා අපි කරන්න හදන්නේ අර වැලේ එල්ලිලා ඉන්නවා ආපහු මෙහා පැත්තට තමයි පැදිලා ඉන්නේ. ඒක සඳහන් කරන්නේ ඔය දිසාකාක උපමාවෙන් ඒ ඒකත්වයේ අටුවාවේ සඳහන් කරන උපමාවක් ඒ ඉස්සර මිනිස්සුන්ට නැවිගේටරයක් එහෙම නැත්නම් උතුරු කටුවක් ඒව මොනක්වත් තිබුණේ නැහැ ඒ මිනිස්සු ගිය දන්නා සීමාවක මුහුද යන්නේකොට මේ නැව බඩු පටවාගෙන දන්නා නොදන්නා දේශයකට ගිහිලා විකුණලා සෑහෙන මුදලක් උපයා ගන්න එකයි කෙරුවේ ඉතින් එහෙම ගියාම සමහර විටක නැව කුණාටුවට අහුවෙලා කොහේ ඉන්නවද මොනවා කරනවද කියා ගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එතකොට ලාභ ලැබීම නෙමෙයි අවශ්‍ය වෙලා තියෙන්නේ නාවිකයන්ගේ ජීවිතයක් ගන්න ඕන නැවරක් ගන්න. එතකොට ඊයත්තු ළඟම තියෙන කොට බිමක් හොයා ගන්න වෙනවා. අන්න ඒ වෙලාවට ප්‍රෝජන ගන්න ඒ පැත්ත ඊයත්තු කරනවයි කියලා කියන්නේ කපුටෙක් අරගෙන යනවලු කූඩුවක දාගෙන. දිශා කාකයයි කියලා. ඉතින් ඒ වගේ කලබල වෙච්චලාට කපුටා මුදා හැරියාම මොකද කරන්නේ? අර බැඳිලා හිටපු කපුටා කූඩුවක බැඳ හිටපුවා බොහෝම ශීඝ්‍රයෙන් අහසට පැනනවලු. පැනනගලා හාත්පස බලනවලු මේ නැවේ ආවොත් අහුවෙනවා. ඒ නිසා මට ගොඩ වෙන්න තැනක්. කිට්ටුවක වහන්න ගහක් ගොඩ බීමක් වියලි බීමක් තියෙනවනම් ඌ ඒ දිහාවට යනවලු. එතකොට නැවියෝ දැනගන්නවා කපුටා මේ බේරිලා යන්නේ ආසන්නයේම තියෙන ගොඩබිම දිහාට කියලා. නමුත් බැරි වුණොත් ඊටාම අකමැත්තෙන් ඇවිල්ලා නැවතත් නැවේ කුඹ ගහේ වහනවා. ආන්නේ වගේ තමයි අපේ හිත ඒ සංඛාර උපේක්ඛා ඥානෙට ගියාට පස්සේ එහා තියෙන පෙළගැස්මක් තමයි අනුලෝම ඥානය කියන්නේ. ඒ අනුලෝම ඥානෙට ගියාට පස්සේ එන ගැම්මේදී සලකා බලනවා මෙතෙක්කල් අත් නැද මේ කියන්නේ මේ තියෙන හිරගෙන් ගැලවීම සඳහා ക്ഷേම භූමියක් හම්බ වෙනවා කියලා නිවන. හම්බ වුණොත් අතර ජයග්‍රහයි උස රිටිපෙනුම් කාර්යය වගේ අන්තිම පිනිල්ල පැනලා රිටත් විසි කරලා එහා පැත්තට පයිරු. නැත්තම් අර වැලේ පදින මිනිස්සයා එහා කෙළවරටම ගියාට පස්සේ තමයි දන්නවා දැන් වැටෙන්නේ එහා යුරට කියලා වෙලා අතාරින්න. එහෙම නොවුනොත් ආපහු වෙන්නේ මොකද්ද? ආපහු වෙවිලා අර තමන් හිටපු නැව ගහේ නැවේ කුඹ ගහේම වහන්න වෙනවා. අන්න ඒ වගේ වට කැරකවිල්ලක් සිද්ධ වෙනවා. ඒ සම්පූර්ණ පාරමිතා ශක්තිය නැතුව එහා පැත්තට පයින්ට බැරි කෙනාට. ඉතින් මේ වෙලාවල් වලදී අත්දකින්න වෙන්නේ අත්දකින්නේ මොකද්ද? ඒ සංකරුපික ඥානයේ මේරිලා තියෙන අවස්ථාවක එහෙම නැත්නම් ඉස්සරහට තව යන්න හදන වෙලාවක සමහර විටක මේ දියක් යට ඉඳගෙන හුස්ම හිර වෙලා හුස්ම ගන්න දඟන අවස්ථාවක් වගේ මුළු ඇඟ වෙහෙස වෙච්ච ගතිය තේරෙනවා. සමහර වෙලාවට මේ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙම පිඹුරෙක් ඇවිල්ලා වෙලාගෙන මිරිකලා සම්පූර්ණ ඕජාව එළියට අරන් දාන්න හදනවා රොඩ්ඩ ඉතුරු වෙනකම් මිරිකණ්ඩ හදනවා වගේ මුල්ලු ඇඟම මිරිකන වෙලාවක් එනවා. තමාට මේක සම්පූර්ණ කුඩු කුඩු කරලා අලුව හදන්න මේ මේ අග්ගල හදන්න හදපු වේලිච්ච බැදපු පිටිකුඩු ආගේ විසිරලා යන වෙලාවල් එනවා. ආන් මේ වගේ වෙනකොට ඇඟ හීතල කරලා මරණ බය ඇති වෙලා සහලවන්න පටන් අර ගන්නවා. ආයෙසරයක් වෙන පැත්තකට යන. ඔහොම ඔහොම ඔහොම පැද්දිලි වගේක් කරලා ඒ යෝගාවචරය දැක දැක දන දන එහා පැත්තට පැනිල්ලක් තමයි මේකේ තියෙන්නේ. ඒ කවදාකවත් නොදැන සිදුවෙන එකක් නෙවෙයි. නමුත් තර්ක ඥානෙ පාවිච්චි කරුවොත් අපි කරන්නේ නැවතත් මේ අර නැව ගහේ මේ ඒකට දැකපු නැති කපුටා නැවතත් ඇවිල්ලා අර තිබුණු නැම් කුඹහේ කුඹ කුඹ ගහේ වහනවා වගේ එහා පැත්තට ගිය වෙලාවේදී මේ වෙලාව අතහැරියොත් කොහෙ වැටෙයිද කියලා බය නිසා නැවතත් පැද්දිලා හිත පියුරටම ආවා වගේ එහෙම නැත්නම් රිටිපයින් අන්ති බිහිරට ගිය මිනිස්සයා අනේ මට මේ රිට උදව් කරවන්න කියලා ඉඹ ඉඹ ඒක තියාගෙන ඉන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයා තරගෙන් දිනන්නේ බාරකේ තට්ටු වෙච්ච ගාම මනුස්සයා පරදිනවා. ඒත් වැටෙනවා. නමුත් පරාජිත වැටමක් වැටෙනවා. ඒ නිසා මෙතන තියෙනවා හරි පුදුම සාමාන්‍ය සාහිත්‍යයට අහුවෙන්නේ නැති සුන්දරකමක්. අන්නේ සුන්දරකම එන්නේ කොහොමද? ආනාපානේ සංසිඳනකොට සංසිඳෙන්න දන්න යෝගාවචරය. හිතේ කරදර කංකටලු ගති කියන මේ විතක්ක සංසිඳනකොට සංසිඳන දන්න යෝගාවචරය. ඒගොම සංඥා වේදනා ඇවිස්සෙන්න හදනකොට මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියලා කෙලස් සහිත හිතවිලි ආවත්, නික්ලේශී හිතවිලි ආවත්, ශරීරයේ උඩ දාන විදිය සැහැල්ලුවක් ආවත්, පොළවේ ගිල්ලලා මරලා වලුවා වගේ ආවත්, ආලෝකයක් පහළ වුණත් එහෙම නැත්නම් වෙන මොන හරි පහළ වුණත් ඒ සෑම දෙයක් දිහාම ඒ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි කියන ඒ සංකල්පය තුලින් තමයි යෝගාවචරය මේ මදමාවත අර පරණ පුස්කොළ පොතක කළුපිරි මදින්න වාගේ කරගෙන කරගෙන යන්නේ. ඉතින් මේ මට්ටම් තුනකින් මේ පාර තෝරාගත්තට පස්සේ ඒ යෝගාවචරය ඉන්නේ අනිවාර්යයෙන්ම නිවන බලා යන ගමනක. හැබැයි ඒ වුණත් ඒක ඉබේ කර දෙන්නක් කිව්වත් ඒ නැවත නැවත මැද මාවතට දාගන්න එකේ සකස් කිරීම එහෙම නැත්නම් පුංචි එකලස් කිරීම වගේක් අවශ්‍ය වෙනවා. කල යුත්තේ ගමන වේගය නම් දෙනවා. ගමන වේගයෙන් භාවනාවෙම දෙනවා. නමුත් අර සකස් කිරීම වගේක් කරගෙන කරගෙන යෑම තමයි මේ මා මේ ඥාන දර්ශන විසුද්ධියදී සිද්ධ වෙන්නේ. ඉතින් ඒක මේ සඳහන් කරන්නේ මම අර ඊයේ ධර්මදේශන අවසානට වගේ සඳහන් කරපු වෙලාවට වගේ ඒ විශාලකට අපිට අවශ්‍ය කරන සාතිකයක් ගන්න ඕන කෙනා කන්තරුවේ තියෙන අර පුංචි පුංචි මට්ටමේ හැම තැනම ඇවිදලා ඇවිදලා කකුල් ගාලා කකුල් ගාලා ඔක්කොම අසං කරලා අවසානයේ ලොක්කගේ අසන සීල් එක ගන්න වෙලාවේදී ලুকু බයකින් කුහුලකින් ඉතින් ඒ පොලිමේ බලාගෙන ඉන්නවා එනිසා හිතනවා දිග ප්‍රශ්න වලියක් අහවි මේ ප්‍රශ්න කරાવી අසං කරන්න කියලා. නමුත් සමහර වෙලාවට කිසිම බැලිලක් නැහැ. යා බලන්නේ යට ඉන්න ඉල්ලාට අසං කරලා තියෙනවා නම් ආක බලන අසං කරන වගේ. එතනදි සිදුවෙන්නේ ඉබේ වැඩක් තමයි. නමුත් එතෙන්ට යන කෙනා යන්නේ බොහෝම කුහුලින්. මේ අන්තිම අස්සන ගන්න බලාපොරොත්තු වෙන වගේ යන ගමනක් තමයි තියෙන්නේ. ඒක නිසා මේ භාවනා ජීවිතයේදී මේ කොයි පැත්තෙන් බැලුවත් මේ තේරවාද ක්‍රමේ මුල් මුල් පියවර ටික තමයි තාමත් වැදගත් පිළිවෙල. ඊට පස්සේ ඒක ආරස්සා කරන්න වෙනවා. ආරස්සා කරන අන්තිමට යනකොට ඉබේම තීරණයක් නම් තියෙනවා තමයි අලෝක අසංකරණකම් වැඩේ ඒ මේ ડોකියුමන්ට් එකේ එහෙම නැත්නම් ඒ ලිපියේ වටිනාකමක් නැහැ. නමුත් ඒක ඉබේම සිදුවෙන දෙයක්. ඒකට ලෑස්ති වෙනකොටම යෝගාවචරයට ඒ අවශ්‍ය කරන ධර්ම ශක්ති හෙමින් හෙමින් හෙමින් ගොඩනගෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා අනුපූර්ව වැඩපිළිවෙලක් මේකේ දිගටම තියෙන්නේ. ඒ නිසා මාර්ග ඥානය ඒ කියන්නේ මේ ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මාර්ගයේ කෙලවර එනතන රිටිපයින් කෙනා ඉහළටම තල්ලු වෙලා ඒ බාරකින් එහා පැත්තට පයින් වෙලා වගේ එහෙම නැත්නම් වැලේ පදින මනුස්සයා කිල්ලෝරටම ගිහිල්ලා අතහරිනා වගේ දෙයක් ඒ වැටෙන ගිහිල්ලා පතිත වීමට කියනවා ඵල ඥානය කියලා මාර්ග ඥානය සඳහන් කරන්න වෙන්නේ මෙන්න මෙහෙමයි කවිකාරයෙක් බලාන හිටියලු ලස්සන උයනක තියෙන ආසනයකට ලා ඉඳගෙන සෝභා සෞන්දර්යය. බලනකොට එක දවසක් යනකොට එයා දැක්කලු ග්‍රීෂ්ම ඍතු ඇවිල්ලා ඒ ගහක කඳ බැඳින් පුංචි රිකිලක් මතුවෙනවා. එයා බලාන හිටිය පස්සේ පහුවෙන් දැනකොට ඒක අරිඹුවක් පාටපත් වෙලා ඒ කොලේ රතු පාටට තිබිලා දිග ඇරිලා ක්‍රමයෙන් කොළ පාටට වෙලා ටික දවසක් යනකොට ඒ ගහට අවශ්‍ය කරන්නා වූ පෝෂණය ලබා දීම සඳහා ඒ ගහේ වැනි වැනි ඉතින් ගහට පෝෂණය ලබා දෙනවා මෙයා යන යන දවසේ දකින්නලු අන්තිමට ටික දවසක් ගියාට පස්සේ ඒ කොලේ රඹ පාටට ඇවිල්ලා පඬුවන් පාටට ඇවිල්ලා ගහේ තිබිලා දවසක් බලන්නේ දදී ඒක පාරට හුලකට ගලවලා ගියා දැන් ඊට පස්සේ හුලඟ ඒ කොළේට තියෙන එතනින් ගැලවිලා එන හුලඟත කොයි අතරද දන්නේ පා වෙලා ගිහිල්ලා මහ පොළොවමත් තැම්පත් වෙන්න ඕන. ඔය ආයෙත් තැඹරිලා පොඩි වෙලා ආයෙතරයක් ගහට පෝෂණය වෙනවා. නමුත් එයා නිස්සද්දව අහගෙන ඉන්නකොට අර කොලේ ගැලවෙනකොට ඒ කොලේ ගහට කතා කරලා ටටා කිව්වලු. ගිහිල්ලා ඉන්නම් කියලා කිව්වලු. ඊට පස්සේ තියෙන යා නොදන්න ගමනක් පාතට වැටෙනවා. කොයි අතට යනවද මොනවා වෙනවද කියලා කොලේ අපේක්ෂාවක් නැහැ කළ යුතු කාරණා. ඉවරයි පණ්ඩු පලාසයක් ගහෙන් ගැලවිලා වැටෙනා වගේ මාර්ග ඥානයි. පතිත වෙන තැන තමයි ඵල ඥානයි. ඉතින් මේ සුන්දරත්වය දකින්න බොහෝම අමාරුයි. හිතා ගන්නවත් බොහොම අමාරුයි. මේ ඉඳුරම් පිනවීම සහ කාම සැපේ හොය නැත්තම්. ඒක අතහැරලා දැම්මත් ලීසි නෑ. අතහැරලා දාලත් මෙන්න මේ වගේ අවිනිශ්චිත තත්වයකට එහෙම නැත්නම් කොහේ යනවද මනින්ද කියන්න බැත්තනකට යන්න ඕනේ නිසාම තමයි සරුවත් chance මේකෙදී සෑහෙන සද්ධාාවක් ඉල්ලන්නේ. බුදුහාමුදුර කෙරේ අදාහ ගන්න ධර්මයේ කෙරේ අදාහ ගන්න මිටිස්ලා මේ පාර ගියත්ෝ ගැන අදාහ ගන්න එහෙම නැත්නම් මගේ ඥානය අදාහ ගන්න ගත්තොත් ඉලන්දාරිකම අදාහ ගන්න ගත්තොත් මුදල අදාහ ගන්න ගත්තොත් කුලේ අදාහ ගන්න ගත්තොත් සේරම සප්පුරුෂ වෙනවා කවදාකවත් යන්න දෙන්නේ නැහැ. මේට ඉස්සර ගිය සෑම ආර්යයන් වහන්සේ නමක්ම මෙතෙන් ගියාට පස්සේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ නාමයෙන් තමන්ගේ සීලේ නාමයෙන් ඕනම අතහැර දැමීමකට ලෑස්ති වෙනකොට සබ්බූපදී පටිනිසග්ගෝ සියලු උපදීන් භව සම්පatti සියල්ලම අතහැර දැමීමේ කෘත්‍යයට මෙතන සිද්ධ වෙනවා. ඒ සිද්ධුණයි කියලා මොනවක් නැති වෙන්නේ නැහැ. නමුත් එතන ලොකු අභියෝගයක් එනවා. දන්නා දේ නොදන්නා නමේ දේ නාමයෙන් අතහැර දැමීමක් සිදු වෙනවා. ඉතින් මේ පෘ탁ජනයා කාමභෝගියා මෙච්චර බය දෙයක් මුළු ජීවිතේටම නැහැ. ඒ පුද්ගලයා නැවත නැවතත් හැරිලා බලන්නේ Taman දන්න තමන්ගේ ඥාණය, තමන්ගේ මුදල, තමන්ගේ නම්බුකාරකම් ඒ සේරටම ඇලෙනවා මිසක්ක ඒ අනිෂ්ට රූදේ එයා දකින්නේ මහා භයානක දෙයක් විදිහට. නමුත් සරුවචනන්සෙන් සඳහන් කරන්නේ මේ අමෘතයට යනවනම් යන්න හදන්නේ මූර්තේ හරහමයි. අමරණීය தත්වයට යන්න වෙන්නේ මරණය හරහා. මරණයේ ලෝකේ සත්‍ය නම් අමරණීය සත්‍ය වෙන්න ඕන. අපිට සිද්ධ වෙන්නේ මේ මරණය සිහියෙන් සමාධියෙන් සද්ධාවෙන් වීරියෙන් ප්‍රඥාවෙන් මුණ දෙන එකයි. හැබැයි නැතත් මැරෙනවා. ඌව නැති වුණත් මරනවා. ඒකේ පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට හොඳම උපමාව තමයි ඔය මැදුම් බණ්ඩායි ලොකු බණ්ඩායි දෙන්නගේ කතාව. එතකොට රජ්ජුරුව තීන්දුව කළා ඉවරයි දෙන්නම් මරන්න. ඉතින් ඉතින් ලොකු බණ්ඩා ඇදලා ගන්නකොට ගහලයා ඉතින් ලොකු බණ්ඩා ගිහිල්ලා අම්මගේ සාරි පිටිපස්සේ ඉල්ල තිනවා අම්මේ කියලා. ඉතින් අතට එතකොට ඒ දෙවියන් ආශ්‍රිත මොනවා හිතෙන්ද කියලා දරුවන් වදවපු අම්ම කෙනෙකුට තේරෙනවා. නමුත් ඒකට රාජ්‍ය තීන්දුව ඇවිල්ලා තියෙන්නේ. ඒකට මැද්දුබන්න කියලා කිව්වලු අයියා මේ අපි ඇහැලපොළ પરම්පරාවේ ඔය විදියට බය අඩු වෙන්න එපා. උඹට සැකනම් මෙන්න මම මැරෙන හැටි පෙන්නන්න. ඊළඟ ගහලට කතා කරලා කිව්වලු මම පන්සිල් පද බා කිව්වට පස්සේ එහෙට මෙහෙට කපන්න බෑ එක සැරෙන් කපපන් ඈ කියලා බෙල්ල තිබ්බා. ඒකට මැද්දුබන්න කැපුවා. එතන මැද්දු බණ්ඩ වීරයෙක් වුණා හැබැයි ඒ චිත්තක්ෂණ පස්සේ ලොකු බණ්ඩ කැපුවා ලොකු බණ්ඩ වීරයෙක් උනේ නැහැ. එචා යෝගාවචරයා මැද්දුම් බණ්ඩ වෙනවද ලොකු බණ්ඩ වෙනවද කියන එක සංකාරෝපේක්ඛා ඥානද කොයි අතට යයිද කියන්න බෑ. උග දෙනෙක් ලොකු බණ්ඩ තමයි. උග දෙනෙක් අම්මගේ ධාරිය එල්ලෙනවා. කොහොමටත් දන්නවා කොයි කොයි කෙනා ඉසරුණත් පස්සුණත් මරණේ තියෙනවා කියලා. ඒත් හිතනවා අර චිත්තක්ෂණේ මැද්දුම් බණ්ඩ ගියාට පස්සේ යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයකට සද්ධාව අවශ්‍ය නැහැ කියලා මොනම තාලකින්වත් කියන්න බෑ. හැබැයි ශ්‍රද්ධාවෙන් පමණක් කෙරෙන්නේ නැහැ. මේකේ సౌందර්යය දැක ගන්න ඕනේ. ඉතින් මේකේ సౌందර්යය දකින්න ලෞකික උපමාවක් ගෙන හර පානවා නම් මට කිට්ටුවේ මතක් වෙන්නේ මේ අපි ඉන්න කාලේ පහළ වෙච්ච මේ බාලදක්ෂ ව්‍යාපාරයේ තියෙන වැඩපිළිවෙල. ඒ බාලදක්ෂ ව්‍යාපාරයේදී හොඳ හයිය හති තියෙන නම්බුකාර කහලා බිලා හොඳට ඉන්න පුළුවන් වෙලේ තරුණ තරුණියන්ට කියනවා භයානක වූ කැලේකට ගිහිල්ලා කිසිම පහසුකමක් නැතුව කැලේ ගත කරලා කැම්ප් එකක් කරලා එමු කියලා. ඒ තියෙන දේවල් වලින් ලද දෙයින් අර gedara හිටියට වැඩිය අම්මා අප්පා උයලා අතර දෙන බත් එකට වැඩිය අර කැලේ කොලේ ගිහිලා ඉඳගෙන ආවට පස්සේ අපි කියනවා ඒ දරුවා සාමාන්‍ය කැම්ප් එකට ගියේ නැති දරුවෙකුට වැඩිය ජීවිතයට මුණ දෙන්න පුළුවන් කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ මේ මහාන කරුණයි කියන්නේ. පැවියේ මේ භාවනා කරුණයි කියලා කියන්නේ අපි බාල දක්ෂයන් බවට පත් කරන එක. ඒක නිසා මට බඳකයි WS කරනොත් මට ලියලා තිබුණා. ලෝකේ පළවෙනිම සිංහ සමාජය තමයි බුදුරජාණන් වහන්සේගේ ගෝලියෝ ටික. උන් සිංහයෝ. උන් කවදාකවත් ඉඳුල් කණ්ඩ යන්නේ උන් කවදාකවත් තනකොළ කණ්ඩ යන්නේ ඒ තරම්ම හදාගත්ත සිංහ પરම්පරාවක් තමයි ශාක්‍ය සිංහ પરම්පරාවක් තමයි මේ භාවනා කරන යෝගාවචරය. ඉතින් යෝගාවචරය බහිනකොට ওই තරම්ම තෙදක් සද්ධාාවක් වීරියක් සතියක් සමාධියක් නැහැ. නමුත් භාවනා දියුණුව කියන්නේ එnde එnde එnde උලේ හිටියත් ගලේ හිටියත් Taman දක්ෂ වෙන බව තේරෙනවා නම් ඔය අර ඥානේ මේ ඥානේ මේ ඵල මොකක්වත් ඕනේ කරන්නේ ඕනේ ඍතුවකට මුණ දෙන්න පුළුවන් ගතිය ඕනේ චිත්ත tattවයකට මුණ දෙන්න පුළුවන් ගතිය ඕනේ කර්ම ශක්තියකට මුණ දෙන්න පුළුවන් ගතිය වැඩෙනවනම් ඔయిత වැඩිය තවත් මොකද්ද තියෙන්නේ ඒකේ ප්‍රගති පරීක්ෂණය තමයි මේ මාර්ග ඥානයේ සිටුවෙන්නේ ඒ අහම්බෙට ඒ సౌందර්යයට ඒ වෙන දෙයට ඉඳිලා ඉන්නට බැරනම් අර කවිකාරය දැක්කා වගේ ඒ ගහට ටටා කියන්න බැරි නම් එහෙනම් ඉතින් මේක භයානක තැනකට මං ඇදගෙන වැටෙන්නේ කියලා අර කොලේ කනකාටු වෙන්න පටන් අර ගන්නවා කොහෙ ගියත් වැටෙන එක වැටෙනවා ඉතින් ඒක නිසා මේ මරණයේදී තියෙන මේ භයානක ඒ අවිනිශ්චිත නොමිනිය හැකි తত্ত্বය මට දැන් එනවනම් මේ එනවනම් හොඳයි කියන ශක්තියක් තමයි අර සංකාරුපේකාව කියලා කියන්නේ මේක සියලු සංස්කාරයන් කෙරෙහි ඇති සමතල සමතාවයේ තියෙන නිසා කියනවා රහත් හිතක් එතන තියෙන කියලා. ඉතින් ඒක නිසා මේකට විවිධාකාර උපමා මාර්ගයෙන් මේක ගෙන හරපානවා. නමුත් මං හිතන්නේ නෑ මේක පෙන්වන්න පුළුවන් දක්ෂම ක්‍රමය මේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර වලින් සමතේටපත් කිරීමෙන් තොරව වෙන එකක් කියලා. මේ වයිදී ටික ටික ටික ටික තමයි දන්නා දේ ඉඳලා නොදන්නා දේට ගෙනියනවා. ගොරෝසු තැන ඉඳලා සියුම් තැනටපත් කරනවා. ඒ ස්පත් කරන සෑම වෙලාවකම පංචේන්ද්‍රිය ධර්මයන් ඔප්නැං වෙනවා. සහව ඔප්නැං වෙනවා. වීර්ය ඔප්නැං වෙනවා. සතිය ඔප්නැං වෙනවා. සමාධිය ඔප්නැං වෙනවා. ප්‍රඥාව ඔප්නැං වෙනවා. හැබැයි මේ ප්‍රඥාව ප්‍රඥාව සඳහා වෙන ප්‍රඥාවක් නෙවෙයි. ඒ සමාධිය සමාධි සුඛේ සඳහා වෙන සමාධියක් නෙවෙයි. ඒ සතිය සතිය සඳහා වෙන සතියක් නෙවෙයි. ඒ වීරිය වීරිය සඳහා වෙන වීරියක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව වෙන වීරියක් නෙවෙයි. ඒකමයි ඒ වෙන පැත්තකින් අහන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගිහිල්ලා උන්න මන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගේ අවත්‍ය උඹගේ මේ Brahmacharya සීල විසුද්ධිය සඳහාද නැහැ. මේ නම් ඔබ ditthi visuddhiya citta visuddhiya සඳහාද නැහැ. ditthi visuddhiya සඳහාද නැහැ. එකක් සඳහා මෙවුව නෙවෙයි අවසාන ඵලය. අවසාන ඵලයේ අනුපාදා පරිනිබ්බාණි. නමුත් ඒකට මේ අවශ්‍ය කරන දේවල් හරියට පෙළ ගැසිලා බල රේඛාව හරියට වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ඊත් චිත්ත මේ සීල විසුද්ධි ආව දේව චිත්ත විසුද්ධත්තාය. චිත්ත විසුද්ධි ආව දේව ditthi විසුද්ධත්තාය. ditthi විසුද්ධි ආව දේව කාංකා විතරණ විසුද්ධත්තාය. කාංකා විසුද්ධි ආව දේව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධත්තාය. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ආව දේව පටිපදා ඥාන දර්ශන විසුද්ධත්තාය පටිපදා ඥාන දර්ශන විසුද්ධිය යාව දේව ඥාන දර්ශන විසුද්ධත්තාය ඥාව ඥාන ඥාන දර්ශන විසුද්ධත් විසුද්ධි යාව දේව අනුපාදා නිබ්බානත්තාය අනුපාදා නිබ්බානා නිබ්බානං නිස්සාය භගවති බ්‍රහ්මචරියං උස්සති මම මේ භාග්‍යවතුන් වහන්සේ කරේ බ්‍රහ්මචර්ය වසන්නේ අන්නේ අනුපාද නිබ්බාණය සඳහා නිසා යෝගාවචරයායේ මගදී තියෙන දේවල් මේකෙන් මේකට යනවා මේකෙන් මේකට යනවා කියලා දැනගත්තත් නැතිගත්ත නැති වුණත් ඒක ගමන සිද්ධ වෙනවා. Tamange අර එnde ende ende මේවා ගෙවි ගෙවි යනකොට සතුටක් උපදිනවා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයායේ ගමනට බැස්සට පස්සේ කොහොමවත් ලස්සනයි. වැඳිය යුතුයමයි. පිළිය යුතුයමයි ඔක ඔබෝබ බැලුවේ නැතුවට මං ඉන්නේ දැන් සීල විසුද්ධි මට්ටමේද චිත්ත විසුද්ධි මට්ටමේද ditthi විසුද්ධි මට්ටමේද කියන එක මූල ධර්ම වල නම් කියනවා නමුත් එහෙම එක දවසකින් සීල විසුද්ධිය වෙන්නේ නැහැ. සීල විසුද්ධියයි චිත්ත විසුද්ධිය වෙච්ච දවසේ සීල විසුද්ධිය අලුත් පන්නරයක් එනවා. චිත් සීල විසුද්ධියයි චිත්ත විසුද්ධිය දිට්ඨි විසුද්ධිය ගිය දවසේ සීලය ආයෙත් අලුත් දෙයක් වෙනවා. අන්නේවා එකිනෙකට එකිනෙකට ප්‍රතිවීමින් යන නිසා යෝගාවචරයා මේවා මනින්න පටන් අරගත්තොත් වෙන්නේ තාමත් එක තැනක් අල්ලාගෙන ඒකේ තණ්හාමාන දිට්ඨිය ඇති කරන එක. ඒ නිසා ඒවා පිළිබඳව මම හිතන්නේ දක්ෂම නැත්තම් ප්‍රායෝගිකම වූ අර්ථකථනය දුන්නේ දීලා තියෙන මට දන්න විදිහට ඒ බුරුමි පඬිස්සවන්හන්සේ ඵල අපේක්ෂාව තුච්චයි හේතු සම්පාදනයේ ශ්‍රේෂ්ඨයි. එනිසා යෝගාවචරය හැම වෙලාවෙම බලන්න මගෙන් කෙරෙන්න ඕන දේ. මට ලැබිය යුතු දේ ලැබිච්ච දේ මයින්වයි කියන එක තුච්චයි. ඒක ජනාධිපති කෙනෙඩි කිව්වේ උඹෙන් රටට විසක් පුතේ රටෙන් ඔබට වෙන දේ ගැන බලන්න ගියොත් නම් මට ජනාධිපතිව කරන්න බෑ. උඹට කරන්න තියෙන හැටි උඹ කරපන් මං ඉතුරු හරිය වග බලා ගන්න. හැබැයි මට මේක දුන්නොත් තමයි මේක කරන්න කියලා කිව්වොත් ඒක පුරවැසි කමක් නෙවෙයි. සයෝගාවචරය කරන්න හදන්නේ හැම චිත්තක්ෂණයකම වඩා හොඳින් මේ දේ කරනවා. හේතු සම්පාදනය කරනවා. හැබැයි ඕනෙම කෙනෙකුට ඵලාපේක්ෂාව කියන එක හිතෙන් එන එකක්. ඒක වළක්වන්න බෑ. නමුත් ඒකට පොහොර දාන්න යන්න එපා. ඒකට වත්තල් දෙන්න යන්න එපා. උඩගෙඩි දෙන්න යන්න එපා. ඵලාපේක්ෂාව එන්නකොටම කියන්න ඕනේ මේ කරන ශ්‍රේෂ්ඨ කෘත්‍යයට මහ විනිලජ්ජාවක් මේ. ඕනේ නැහැ. ඒක එන එක හැටි. නමුත් ඒකට උනන්දු වුණොත් යෝගාවචරයක් නෙමෙයි. එතකොට එතනින්ම ගමන් නතරන ඉස්සරහට අනේකයි තියෙන්නේ. නමුත් මේක සිද්ධ වෙන්නේ චිත්ත නියාමයක් අනුව. එනිසා සරුවචනාංශයට හරියට ඉර ඇඳලා පෙන්වන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට තමයි කවුරු කොහොම කෙරුවක්වත් සීලේ පතිත්ථාය නරෝ සපන්නෝ චිත්තම් පඤ්ඤාච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝ ඉමං විජටේ ජට මේ වැට ඇතුළත පිටත ජට ගැට වැටි වැටි තිබුණ දේ ගැටේ ලිහෙන්නේ මේ ක්‍රමයට කියලා උන්වහන්සේට කියයි. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ අපේ ගැටේ අපිටම ආවේනික ගැටයක් තියෙන්නේ. ලිහෙන ක්‍රමේ නම් සමානයි. ඒ නිසා ලදලද අවස්ථාවේ නිතරම ඒ ලිහෙන ක්‍රමය ගැන කල්පනා කරනවා මිසක්කා කොච්චරක් දැනට වෙලා තියෙනවද කියලා බලන්න ගියාම වැඩේ අවුල් වෙනවා. ඔය කිචුල් පිටි තලලා කිචුල් පිටි හොදන්න පටන් අරගත්තාම <clears throat> කඩපිම්ම බැඳලා ඉතින් අර කොටපු කිතුල් අරගෙන අර කඩපිම්ම උඩ තියෙන වතු ටික මිරිකනවා. ඉතින් මිරිකනකොට ඇත්තටම පිටි හැදෙනවද නැද්ද කියලා හොයන්නවා. ඉතින් ඕක කරගෙන ඉනකොට කාට සැක හිතෙනවා පිටි තියනවාද කියලා. ඉතින් අර කඩපිම්ම බැලලා ඇඟිල්ල ගහලා බලනවා වතුර යට ඇති වෙලා තියනවාද කියලා. ඉතින් මොකද වෙන්නේ අර මිරික මිරික හිටපු කුඩු සේරම අර පිටි වලට වැටෙනවා. කරබන මිරිකණ යනකොට ඔක පිටි මිදෙනවා. ආයේක බය වෙන්න දෙයක් නැහැ. අවිස්සිනහ වෙන්නේ අර තැම්පත් වෙන ගතිය නැති වෙලා යනවා. අනිත් වගේ යෝගාවචරය ඉහළට යනකොට සංකාරූපේකාට යනකොට වෙන්නේ ඒ කිසියම් දෙයක් පිළිබඳව හාරලා බැලිලා අවිසිලක් නැහැ. ලැබුවා වූ දැනට ලබාගෙන තියෙන දේවල් හලහප්ප ගන්න නැතුව ඉදිරියට ගෙනියන එකයි. ඉතින් ඒකේ මට නම් පේන්න තියෙන්නේ මේක ඊටාම ගැඹුරු ගම්භීර ඥානයක් තියෙනවා වගේ මේක సౌందර්යකුත් තියෙනවා. ජීවිතයේදී අන්නේ විදිහට ඒ සුන්දරත්වයේ දකින්න කැමති කෙනා බුදුහාමරංගේ සුගත ගුණයට කීට් වෙනවා. මේ දුෂ්කර ගමනේ hina වෙවි යනවා. ජීළු දෙනාම දන්න දේවල් වැඩි කරන්න හදනකොට Taman දන්න දේ ඉඳලා නොදන්න දේට පණිඩාල. ජීළු දෙනාම ගොරෝසු දේවල් අල්ලන්න හදනකොට ගොරෝසු දේට වැඩිය සියුම් දේ හොඳයි කියලා එකින් එක එකින් එක ප්‍රතිස්ථාපනය කරගෙන යන්න ගියාම මේ ගමනේ තියෙන අත්‍යන්ත ලක්ෂණයක් මම පෙන්ලා දෙන්නම් මේ ගමනේ යන අයට කිසිම විරුද්ධ පක්ෂයක් නැහැ. නිතරංග ජයක් තියෙන. ගොරෝසු දෙයටයි දන්න දෙයටයි හැමදම රණ්ඩු. හැමදම තරඟ විභාග. හැමදම අයිතිවාසිකම් පිළිබඳ සටන්. ඒක අතහරින මනුස්සයාට මොකක්වත් නැහැ. ඒ නිසා සරුවචනංශයේ දානීය වෙන සඳහන් කරන කියලා තියෙනවා මේ මසුරු කෙනාට තමයි ගැටුම තියෙන්නේ දානේ දෙන්න කිසි බාධාවක් නැහැ ඕන තරම් දෙන්න පුළුවන් දානේ දීම අතින් කිසිම ගැටුමක් එන්නේ නැහැ සීලෙදිත් ඒ වගේ සීල්පද කඩන්න ඕන තරම් ඉඳීවි අපි අදිෂ්ඨාන පූර්වක සීලයක් රකින්න පටන් අරගත්තොත් හුල්ලඟකින්වත් බාධාවක් නැහැ නීවරණ ධර්ම වඩන්න මුළු ලෝකෙම ගොජ දාගෙන නැගිටලා ඉන්නේ අපි උත්සාහ කරොත් එහෙම නිවර්ණ මම වඩන්නේ නැහැ කියලා කිසි බාධාවක් එන්නේ නැහැ. ඒ මේ ඉන මේ Taman කරා පැමිණෙන හෝ මෙතෙක් Taman හොයපු හිටපු ඕනෑම දෙයකට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කිව්වට ඒක උඹට කියන්න බෑ. ඒක උඹට අයිතියක් නැහැ කියන්න පුළුවන් බලයක් සද්දයක් මේ ලෝකෙම නැහැ. ආන්නේ ගමන යනකොට තමයි කෙනෙකුට තේරෙන පටන් අරගන්නේ මේ සංස්කාරයන්ගේ සමතය. ඉතින් ඒක නිවන් දකින්න ඉස්සලා රහත් වෙන්න ඉස්සලා මෙලෝ වශයෙන්ම අත්දකින්න පුළුවන් දෙයක්. ඉතින් මෙන්න මේක පිළිබඳව පෙළ ගැස්ම දිට්ඨිජු කම්මේ කියන එක සීලයෙන් සුතයෙන් සාකච්ඡාවෙන් සමතයෙන් විපස්සනාවෙන් හැම වෙලාවෙම අනුග්‍රහ කරගෙන කරගෙන යනකොට ඒ යෝගාවචරය එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ සූක්ෂම සියුම් පැත්තට යනකොට කොච්චර වෙනසක් වෙනවද කියනවනම් ඒ සංඛාරූපික ඥානෙ ඉඳලා එහා පැත්තට යනකොට පයින් මනුස්සයා නැති වෙන්න ඕන. ජයග්‍රහකයා නැහැ. සක්කාය දිට්ඨිය නැහැ. සක්කාය දිට්ඨිය තියෙනකම් පැද්දිලා මේ පැත්තට තමයි යන්නේ. එහා පැත්තේ යනකොට වැටෙන්න හරි රිදෙන්න හරි මොන හරි වෙන්න ඒ සක්කාය දිට්ඨියක්වත් ආත්මයක්වත් දෘෂ්ටියක්වත් තියෙන වචනේ තියෙනවයි කියලා හිතනවනම් එමන්ස අනිවාර්යයෙන්ම හිත පියුරටම ඇදලා ගන්න. නැව් කුඹේ ඉඳලා පී මේ ඉගිලෙන කුරුල්ලා ඒ ඉබුරක් දැක් ගන්න බැරිනොත් ආයෙත් ඇවිල්ලා අර කුඹේම නතර වෙන්න වගේ එහා පැත්තට ගියාට පස්සේ අනන්‍යතාවය නැහැ. ඒකේ මහා පුදුම සුන්දරකමක් තියෙනවා. ඉසා සරුවචනාංශේ විතර ලෝකේ පහළ වෙච්චි මේ සාහිත්‍යඥයන් අතරින් භාෂාව සැලසන පාවිච්චි කරපු පුද්ගලයන් අතරින් වෙන කිසිම කෙනෙක් නැහැ. නිසා අෂ්ට බ්‍රහ්මස්වරයෙන් බණ කිව්වයි කියලා බුදුහාමර සඳහන් කරලා ඉතාම ගැඹුරක් කියන්නේ. කවදාකවත් රටහුණු කෑල්ලක්, බ්ලැක් බෝඩ් එකක්, ඕවර්හෙඩ් ප්‍රොජෙක්ටර් එකක් මොන්නම දෙයක් පාවිච්චි කරන්නේ. කිසිම උපකරණයක් නැහැ. ලෝකේ උගන්වන්න තියෙන අන්තිම ගැඹුර උගන්වනවා. හැබැයි උන්වහන්සේ ඒක කරලා ඒකෙමුත් ගැම්ම ඇති කරගෙන උපරිමේ පෙන්වන්නට තමයි ධම්මචක්‍ර මුද්‍රාව පෙන්වන්නේ. අර ඇඟිලි පහෙන් මේ ඇඟිලි පහ සම්බන්ධතාව පෙන්වනවා. එච්චරයි. ඒ නිසා අපිට යම් තැනක සංකීර්ණතාවයක් එනවනම් යම් පටලැවිලක් එනවනම් අපිට හිතා ගන්න වෙනවා මේක නෙවෙයි ධර්ම මාර්ගයේ ධර්ම මාර්ගයේ නිතරංග ජයක් තියෙන්නේ මේකේ. ඉදිරියට යන්න යන්න තරංකාරී ප්‍රදේශය අඩු වෙනවා. ඉදිරියට යන්න යන්න උපේක්ෂාව තමයි පහළ නිසා ධර්මතාවයන් අතර ඒක විශේෂයෙන්ම හොඳටම පේනවා මේ බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට උපරිමයේ තමයි උපේක්ෂාව. සතියෙන් පටන් ගත්ත උප්පරීම උපේක්ෂා. ඒක රත්න කර්ණීත මංගල සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ තපෝච බ්‍රහ්මචර්යාංච අරිය සත්‍යාන දස්සන නිබ්බාන සත්‍ය කිරියාච ඒතම් මංගල මුත්තමන් කියලා කිට්ටු කරගෙන එනවා. එතෙන්දි කියනවා තපස බ්‍රහ්මචර්ය මාර්ග ඥානය සහ ඵලය තමයි උත්තරම දේ හොඳම දේ කියලා. ඊට පස්සේ තමයි කියන්නේ නිවන් දැකලා පස්සේ කළ යුතු පුහුණුවක් තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං ඛේමං හේතම් මංගල මුත්තම නිවන් ලැබුවටත් පස්සේ නැත්තම් නිවනටත් එහා ගිය එක තමයි මේ ලෝක ධර්මයන්ගේ ලාභයෙන් පාඩුවෙන් දුකෙන් සැපෙන් යසෙන් අයසෙන් කීර්තියෙන් ප්‍රශංසාවෙන් සහ අකීර්තියට නොසැලී සිටීම තමයි ශ්‍රේෂ්ඨම දේ. ඒක සාමාන්‍ය පෘථග්ජනයට පේන්නේ පරාදයක් වගේ. නෝන්ජල්කමක් වගේ බැරිකමට කරන දෙයක්. එනම සරුවචාන්සේ සඳහන් කරන ඉතාම උග්‍ර කුශාග්‍ර බුද්ධිමත් ඥානවන්තයාට විතරයි නොසලී සිටීම කරන්න පුළුවන් වෙන්නේ ප්‍රශ්නෙම් පැන යාමක් කෙරෙන්නේ නැතුව. ඒ නිසා එතන ශාන්තිය, එතන ඛේමය, එතන ඒ තමයි බුදුන්සේ මංගල කාරණා අන්තිමට පෙන්ලා තියෙන්නේ. ඒ නිසා භාවනා කරනකොට කවදාකවත් කාටවත් පොරොන්දු වෙන්න බෑ. ඒ එන පැමිණෙන දුක්වල අඩුවීමක් වෙනවා. එහෙම නැත්නම් මේ කරදර නැති තැනකට යනවා කියලා. ප්‍රශ්නේ ඇති වෙන්නේ මොකද්ද? ඒවා පිළිබඳ ඉවසීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න පැමිණෙන දේවල් දුක් පිළිබඳව කිසියම් සැලෙන ගතියක් නැහැ. කොයි දුක පැමිණුණත් නොපැමිණුණා වාගේ. කොච්චර අපුල නොදකිය යුතු දෙයක් දැක්කත් ඇස් නැත්තික් වාගේ ඉන්න පුළුවන්. නොවිය යුතු නොඇසිය යුතු ඊටාත්ම අදම තුච්ච කතාවක් ඇහුණත් නෑ වුණා වගේ ඉනවා. ඔච්චර ඥානෙ තිබුණත් ඒ කෙරේ ඒක බේරෙන්න ඕන නම් මෝඩෙක් වගේ ඉඳලා බේරෙනවා. කොච්චර ශක්තිය තිබුණත් කොන්දපන් නැති කෙනෙක් වගේ බේරෙනවා. මරමිඩියක් වගේ ඉඳලා හරි බේරෙන ක්‍රමයේ බුදුරජාණන්සේ දේශනා කරලා තියෙන්නේ මේ අතරමැද පුංචි ඉඩකට හරි ඉඩ තිබ්බනම් ඔතන සක්කාය දිට්ඨිය වැවෙනවා. පුංචි පැලිරක් හරි තිබුණා නම් එතන මාත්ම දෘෂ්ටි වැඩෙනවා. ඉද්දක්ම තියන්නේ. මොන්නම තාගෙන් ඉඩක් තියන තික තමයි ඒක පළවෙනි වතාවට සිද්ධ වෙන්නේ ඔය ඒ මාර්ග ඥාන අවස්ථාවේදී ඒ මාර්ග ඥානේ පහළ වුණාට පස්සේ අපි දන්නවා අපි දැන් කාලේ විදිහට කතා කරන විදිහට ගත්තොත් සෝවන් මාර්ගය ලැබුණා නම් අපි සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ ප්‍රධාන දෘෂ්ටිය තණ්හාමාන දිට්ඨිය වලින් දෘෂ්ටි අපි බරපතල සලකා බැලුවොත් පළවෙනි මාර්ග ඥානෙම කඩලා යනවා 64ක් 62ක් වූ දෘෂ්ටි වලට ප්‍රධාන වෙන්නේ මේ සක්කාය දිට්ඨිය. ඒක ගැලවුණාට පස්සේ ඉදිරිය ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සරුවචනාංශ වෙහෙස ගන්නෙත් නෑ අනිවාර්යයෙන්ම දන්නවා දැන් වැටලා ඉන්නේ ගඟ දිගේ පහළට යන ගමනක් මූදෙන් තමයි කෙලවර වෙන්නේ ඊට පස්සේ විචිකිච්ඡාව නැතිවීම නිසා ඒ යෝගාවචරයා ඊට පස්සේ නැත්තම් ආර්යයන් වහන්සේ ඊට පස්සේ පවු නොකරනව නෙවෙයි ඕන තරම් පවු සිදු වෙන්න පුළුවන් එයා ඒකෙන් වෙහෙසක් ගන්නෑ යං කිච්ච කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ තස පරිච්ඡාදාය කියලා සඳහන් කරන විදිහට කාය වචී මනක් කර්ම මොනවා සිදුනත් එයා ඒක වසන් ගන්න යන්නේ උත්මෙක් ළඟට ගිහිලා කියනවා මෙන්න මේව දෙයක් සචේතනිකව හෝ අචේතනිකව සිද්ධ වුණා ඒක වසන් කිරීමේ හැකියාවක් ඔහුට නැතුව එන ඕනේ දඬුමට යටත් වෙනවා ඒ මොකද දන්නවා මේ වැරද්දක් වෙලා තියෙනවා නමුත් ලෝකයේ අපිට කියලා තියෙන්නේ ඕනම කෙනෙකුට <clears throat> වැරද්ද බාර ගන්න කැමති නම් සමාව දෙන්නයි කියලා. වැරදි කිරීම මනුෂ්‍ය ගතියක් සමාවීම දේව ගතියක් කියලා තියෙන නිසා යෝගාවචරයට දිනන්න ඉස්සලම පාර ඇරිලා තියෙන්නේ. ඒ විචිකිච්ඡාවෙන් සෑහෙන සාන්තියක් කරන් දෙනවා. මේ සීලබ්බත පරාමාස කියලා කියන්නේ <clears throat> මේ වැඩේට නොකරන වේදකමට කෝඳුරු තෙල් කල 7යි 7යි ඉල්ලනා වගේ <coughs> මේ වැඩේට අනවශ්‍ය ප්‍රමාණයේ උග්‍ර වෘත සීල වෘත අවශ්‍ය කරන්නේ මෙන්න මේ සීලේ මේ ප්‍රමාණය විතරයි ඕනේ කරන්නේ කියලා කළ යුතු ප්‍රමාණය ප්‍රයෝජනේ සලකලා සීල වෘතයේ තේරුම් ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් මේ පුද්ගලයා වෙන්නේ නිවන් දකීමෙන් මේ පිට ඉඳගෙනම සීලය පිළිබඳව දැටිමතද හරි වෙන්න ගත්තොත් <coughs> සදාචාර සම්පන්න පුද්ගලෙක් සදාචාරය ගැන සලකන්න පටන් අරගෙන අනුන් මනින්නයි තමන් මනින්නයි ගිහිල්ලා ඒකම කරදරයක් කරගන්න. නමුත් මෙතෙන්දි සීලේ පාවිච්චි කරන්නේ සීල විසුද්ධිය සඳහා නෙවෙයි Brahmacharya වසන්නේ බුදුහාමුදුරුවෝ. එතකොට පුර්ණමන්දාරි පුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා සීල විසුද්ධිය සඳහා නම් කරන්නේ ඔය නිවනෙත් කෙලස්තියෝ. සීල විසුද්ධිය ලැබුවත් කෙලස් තියෙනවා. ඒක නිසා ඒක නෙමෙයි පරිණිපාණ කියලා. ඒ නිසා ආගමක් කියලා කියන්නෙම ඔන්න සීලය අල්ලන ගැහෙන කට්ටියනේ. අපි හිතන්නේ අරකයි මේ බුද්ධ ආගමේ විතරයි සදාචාර සම්පatti පද්ධතියක් තියෙන කියලා හැම ආගමෙම තියෙනවා. අපි දන්නවා මුස්ලිම් ආගමේ සාලියා නීතිය තියෙනවා. කතෝලික ආගමේ දසපනත තියෙනවා. මුස්ලිම් මේ Hindu ආගමේ තියෙනවා. ඒවා පිළිබඳව ඒත් අත්නෝමතිකව එහෙම නැත්නම් මූලධර්මවාදීව කටයුතු කරනවා. බෞද්ධයෙකුට එහෙම අවස්ථාවක් නැහැ. බෞද්ධයෙකුට වැඩිය ධර්මයේ පිළිපදින කෙනාට එහෙම අවස්ථාවක් නැහැ. යා සීලේ පාවිච්චි කරන පරෝජනේ සලකලා. ඔන්න ඔය ධර්ම තුන කැඩුණාට පස්සේ තව ධර්ම හතක් සංයෝජන ධර්ම වශයෙන් යෝගාවචරයට පහල වෙනවා. ඒ සංයෝජන ධර්ම පහල කිරීමටත් මේ ක්‍රමයමයි. ඊට වැඩිය වෙන කරන්න දෙයක් නැත්තේ මේකම නැවත නැවත නැවත පරිශීලනය කිරීම තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒකෙන් ආපු පාරමිතා ශක්තිය වල හැටියට සමහර වෙලාවෙ පළවෙනි සැරේටම මාර්ග ඥාන එකක් දෙකක් තුනක් එක දිගටම වුණත් යන්න පුළුවන්. අර ගත්ත ගැම්මට. සමහරෙකුට ඒක එතනින්ම නතර වෙනවා. නතර වුණාට පස්සේ ආය ප්‍රයත්න කරන්න ඕනේ දෙවෙනි මාර්ග ඥානෙ තුන්වෙනි මාර්ග ඥානෙ සඳහා. ඉතින් ඒක සම්බන්ධව මෑත කාලයේදී හුඟා කඩුවේ කතා කරනවා මොකද හේතුව මුළු භාවනා ක්‍රමයේ යොදවලා තින කොහොම හරි කරලා මේ පළවෙනි මාර්ග ඥානෙ ලබා දීම පිළිබඳවයි. නමුත් මට මතකයි මහසි සාඩුගේ පොතේ අපේ අපවත්ච නායක හාමුදුරන්ගේ පොතේ සඳහන් කරලා තියෙනවා ඒ වගේ මට්ටමකට ගියාට පස්සෙත් ඒ යෝගාවචරයක් නැත්නම් ඒ ආර්යයන් වහන්සේ නමක් මෙන්න මේ මේ උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් අපේ තියෙන සංග්‍රහ ග්‍රන්ථවල සඳහන් වෙච්ච දේවල් වල හැටියට. නමුත් විශේෂ මොනවාක්වත් කියන්න තු කරන්න තියෙනවනම් තියෙන්නේ බාහුලීගත කිරීම තමයි. භාවිත කරපු දේ බහුලීගත කරනකොට දිගින් දිගට දිගින් දිගට ඊතුරු සංයෝජන ධර්ම කැපෙන අතර තන් මාන දිට්ඨි තණ්හා මාන දිට්ඨි වලින් දිට්ඨිය කැඩලා තියෙන්නේ ඊගාට තණ්හාවයි මානයයි දෙක කැඩෙනවා මාන්නේ කැඩෙන්නේ අන්තිමටම අරියත් මාර්ගයෙන්මයි එතකම්ම ඒක තියෙනවා නමුත් අඩු වෙන ලකුණු මානේ අඩු වෙන ලකුණු ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් යෝගාචර දැනගන්න ඉතින් ඒ නිසා මේ විදිහට ඥාන දර්ශන විසුද්ධියකටපත් වුණාට පස්සේ ඒ ඥාන දර්ශන විසුද්ධිය අනිවාර්යයෙන්ම අනුපාද නිර්වාණයට යොමු වෙන බව තමයි ඒ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය වෙන්නේ. එතෙන්දි සාරිපුත්‍ර ස්වාමීන් අහනවා පුන්නමන්තානි ස්වාමීන් වහන්සේගෙන් ඇවැත්නි ඔබ සරුවච්චන් වහන්සේ විශේෂයිද Brahmachari වාසන්නේ කියලා. එහෙමයි ඇවැත්නි කියනවා. ඔබ වහන්සේට කොහොමද මිනිස්සු කතා කරන්නේ කියලා මට පුන්න කියලා තමයි කතා කරන්නේ මන්තානි නම් බැබිනිගේ පුතෙක් නිසා මට මන්තානි පුත්ත කියනවා අනේ මොන වාසනාවක්ද මේ මම බලබලා හිටියේ මේ පුන්නමන්තානි පුත්තු ස්වාමීන් වහන්සේ වගේ මේ විචිත්‍ර ධර්ම කතික ස්වාංශනාවක් ලබනද කියලා බොහෝම සතුටු වෙනවා. එතකොට පුන්නමන්තානි පුත්තු අහනවා ඔබ වහන්සේට ලෝකයා කියන්නේ කොහොමද කියලා. මට කියනවා සාරිපුත්ත කියන්නේ අනේ අනේ මම දන්නේ නැතුව මේ දැනකට කතා කරන්නේ නැත්නම් මම මෙච්චර පඬිසකම් කියන්නේ ඔබ වහන්සේගේ කුසాగ්‍ර බුද්ධිමත් කෙනෙක් නම් මම මෙච්චර විස්තර කියන්නේ නැහැ මට ලැබුණේ විශාල ලාභයක් මං දැනගෙන හිටියේ නෑ මේ සාරිපුත්ත ස්වාමීන් කවුද කියලා පුන්නමන්තානි පුත්තු ස්වාමීන් පුදුමාකාර විදිහට ගෞරව කරනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේට මොකද උන්වහන්සේ තිතාන ඉන්නේ කවදා හරි ඒක සූත්‍රයේ සඳහන් නැතුවට මේ සාරිපුත්ත කියන කෙනා දැක ගන්න ඊට පස්සේ ස්වාමීන් වහන්සලා දෙනම පුදුම විදිහට මේ ධර්මපරියාය මාර්ගයේ එකිනෙකා සතුට වෙලා ඇතෙක් ඇතෙක් දැකලා සතුට වෙනවා වගේ මහා නාගයන් දෙදෙනා සතුටු වුණා කියන එක තමයි සූත්‍රය හැමාරෙ. ඒ නිසා මේ ධර්මතාවයක් වැඩ කරනකොට ඒකට එකතු වෙනවා පුදුමාකාර බලවේග. ඒක පිළිබඳව අපි සැක කරන්න නරකයි. අපෙන් කරන්න තියෙන දේ අරිඹුවක්වත් හිතන කර කරගෙන කරගෙන යනකොට ඒ බුදුහාමුදුරෝ දැන් නැතය ඉන්දියා මධ්‍යම දේශේ නෙවෙයි අපේ ඉපදුනේ ඒ ඒ මොනම දෙයක්වත් අපි දැන් කාලේ වචනෙන් කියනවනම් මට පාරමිතා සම්පූර්ණ වෙලා නැත එහෙම නැත්නම් මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තිබුණේ නැත අනම්මනම් කියන දේවල් මොකක්වත් නැහැ ඒවා සේරම නොකරන වෙදකමට අවශ්‍ය කරන කෝඳුරු තෙල් පතයි කල හතයි පතයි වගේ තමයි මේ වැඩේ කිරීම තමයි පාරමිතා නැත්නම් පාරමිතා පිරෙන හැටි. මේක තමයි ත්‍රි හේතු ප්‍රතිසන්දියක් නැත්නම් ත්‍රි හේතු ප්‍රතිසන්දිය ලබලා දෙන හැටි. ඒ නිසා මේ මාර්ගයේ නිතරම ජයක් තියෙන. ඒ නිසා භාවනා කරනකොට තමයි දිගින් දිගට දිගින් දිගට මේ ත්‍රිවිධ රත්නයේ නාමයෙන් සීලයේ නාමයෙන් මෙතෙක් අත් නොවින්ද දෙයකට යන්න වෙනවනම් ඒ භාවනා ජීවනයක් කියලා හිතා ගන්න. එතෙන්ට යනකොට පසුබාහන ගතිය කෙලෙස් වල ස්වභාවේ. නමුත් දෙසරේ තුන් සැරේ මූණ දෙනකොට ඔය යකා ඔය ඔය කියන තරම් කළු පාට නැහැ. ටික ටික ටික ටික ඉස්සරහට යනකොට ඊගාවටත් එනවා ඒ වගේම එකක්. දන්නා තැන සිට නොදන්නා තැනට යන ගමන. ගොරෝසු තැන සිට සියුම් තැනට යන ගමනක් අන්තිමට මේකම මේ මේ මූල ධර්මයේ මේ ඉදිරියට ගෙන යාම නිසා යෝගාවචරය අනුපූර්ව ප්‍රතිපදාව හැටියට එකින් එකට එකින් එකට හොඳ දේෙන් වඩා හොඳ දේ නාමයෙන් ප්‍රතික්ෂේප කිරීම ඒක ඊට වඩා හොඳ දෙයක් නාම ප්‍රතික්ෂේප කිරීමේ කලාවට ආවට පස්සේ ඒක යෝගාවචරය තේින පටන් ගන්නවා සරුවචනාංශයේ උගන්වන්න හදන මේ ධර්මතාවය ඒක කවදාකවත් පොතක තියෙන දෙයකින්වත් අනුන්ගේ කෙලෙස් නිසාවත් ඊයේ වෙච්ච කෙලෙස් නිසාවත් හෙට වෙන්න කෙලෙස් නිසාවත් නෙවෙයි වර්තමාන මේ මොහොතෙමයි ඒ නිසා මෙතනමයි සිදුවෙන Taman තුල පමණයි බහුවචනෙට නම් දාන්න බෑ ඒක කවදාකවත් නැහැ. එක්කෙනෙකුට සිදුවෙන ක්‍රමේ තව කෙනෙකුට සමාන නැහැ. නමුත් අර අවුරුදු 2500ක් ගිය ක්‍රමේ නිසා අපි පොදුවේ සාමාන්‍යයෙන් සීලවිසුද්ධියට පස්සේ චිත්තවිසුද්ධිය ආදී විස්තරات, ඒ වගේම කායानुපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව කියන විස්තරات ආනාපාන දිගේ මේ විස්තර කරගෙන ගියාට එක එකනා එක එකනායේ ධර්මපර්යායෙන් ලබන රස විවිධාකාරයි. ඒක නිසා කවදා හෝ Tamanට මේ පාර හරිද කියලා තේරෙන්න පුළුවන් වෙන්නේ නිවන ලැබුවට පස්සෙන්ද. චතුරාර්ය සත්‍ය එහෙමයි කොට ගහලා තියෙන්නේ. දුක්ඛ සත්‍යයට පස්සේ සමුදය සත්‍ය කොට ගහලා තියෙන්නේ. නිරෝධ සත්‍යයට පස්සෙන් දවස් තමයි මාර්ග සත්‍ය වැටෙන්නේ. අපි දන්න ක්‍රමයේ හැටියට නම් මාර්ග සත්‍ය දිගේ ගිහලා ඉවරතර නිවන ලැබෙන්න එපායි. නෑ. අපි හැම තැනටම ගහ ගහ හැම පඳුරටම ගහ ගහ යනවා. ඒකට හරියට පස්සේ තේරුම් ගන්නවා මෙන්න මේ ගැහිල්ල තමයි හරිය කියලා. ඊට පස්සේ ආයෙත් ගැන කතා කරනවා. ඒ වුණාට අනිත් එක්කනට එතේ පඳුරට ගැහුවට හරියන්නේ නැහැ. ඒ පුද්ගලයා නිවන් දැකලා පහුවෙන් දවසේ තමයි මේ ක්‍රමේ හරි කියලා විස්තර කරන්නේ. ඒක නිසා හරි ගිය දවසට පස්සෙන් දවසේ තමයි අපි ප්‍රකාශයක් කරන්නේ මේන්න මේකයි හරි පාර කියලා. නමුත් මේ ප්‍රකාශය අවලංගු ප්‍රකාශය මොකද ඊගාවේ කරන්නට ඒක නෙවෙයි හරි ක්‍රමය. මේ පුද්ගලයා මේ කරන්නේ උදම් මැනීමක් පමණයි. උදාන ගාතාවක් මම මෙච්චර හැම තැනම තට්ටු කර තට්ටු කර ගියා මෙන්න මෙතෙන්ට තට්ටු කරපෙලා දුද්දර ඇරුණා කියන එක තමයි ওই ත්‍රිපිටකයේ 84000ක් ධර්මස්කන්ධයේ තියෙන ඔච්චරයි මත සෑම තේර ගාතාවක තේරි ගාතාවක තියෙන ඔච්චරයි. ඒ නිසා අපිට ඇත්තට මේකේ තියෙන උන්දලාගේ ඒ මිහිරි සුවඳ ඉස්සරහාගේ එකත් එක්ක ධෛර්යය ඒ අතරමැද පිටිපස්සේ අර පොදු න්‍යාය පත්‍රයක් පෙන්ලා දීලා තියෙනවා. සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ බික්ඛු කියලා. Taman ඒ නිසා මතක තියාගන්න ඕන හැම චිත්තක්ෂණයකම Tamanගේ මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරගන්න. එම කලින් හදලා විකුණන්න තියෙන එකක් නැහැ. මධ්‍යම ප්‍රතිපදාවක් විකුණන්න නැහැ. අපිට මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂ කරන්න තියෙන එකම ක්‍රමය තමයි අන්ත දෙක වටහාගෙන අන්ත දෙක අතහරින්නත් එපා. අන්ත දෙක වටහාගෙන මේ මැද බලන එක. මොකද අපේ අපේ බෞද්ධ ක්‍රමයේ කොර ගමනක් තියෙනවා. අපි හරි පැත්ත විතරයි බලන්න දන්නේ, පින් පැත්ත විතරයි බලන්න දන්නේ. වැරදි පැත්ත ප්‍රතික්ෂේප කරන්න හදනවා වැරදි පැත්තට තද ද්වේෂයක් ඇති කරනවා. නමුත් හරියක් නැහැ කද්දාකත් වැරද්දක් නැතුව. වැරද්දක් නැහැ කවදාත් හරියක් නැතුව. හරිය වැරද්දට සාපේක්ෂයි වැරද්ද හරියට සාපේක්ෂයි. මේ දෙකම නෙවෙයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මේ දෙක මැද. නිසා යෝගාවචරයා පුළුවන් තරම් ඒක කරගෙන යන ගමන් හරි ගියත් වැරදුනත් මේ මතුවෙන සෑම අවස්ථාවකටම විශේෂයෙන්ම කාංකා විතරණ විසුද්ධියෙන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් එහාට නේතම්මම නේසෝ අමස්සේ නොමේසෝ අත්තා කියන විදිහට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන ප්‍රතිපදාවට වැටුනොත් අන්නර නිතරංග පාර පෑදෙන්න පටන් ගන්නවා. ඒක නිසා මේ තාක්කල් ධර්ම දේශනා නමයකට සම්බන්ධ වුණා. දවස් 8ක් මේ වෙනකොට අපි භාවනා කරන හෙටත් භාවනා කරනවා. ඒ දිගටම මේ ප්‍රතිපදා තේරුම් ගැනීමෙන් මේ භයානක එහෙම නැත්නම් මේ කෙලවරක් නැති සංසාරේ කෙලවරක් කරගන්න ඕනේ නම් ඒක හෙටවත් වෙන තැනකවත් වෙන කෙනෙක් ගාවත් තියෙන එකක් නෙවෙයි මෙතන මම දැන් තුල තියෙන එකක් කියන බවට තමන් දැනට තියෙන සාක්ෂි ටිකම තමන් අත්විඳලා තියෙන ටිකෙම සද්ධාව, වීර්ය, සත්‍ය, සමාධි, ප්‍රඥාව ඇති කර ගැනීමෙන් මේ අද පවතින ශාසනයට අපෙන් කරන්න පුළුවන් උප්පරීමේ කරලා ශාසනයෙන් අපිට ගන්න පුළුවන් උප්පරීම දේ අපි කරගෙන ඒ අපෙන් ශාසනය ශාසනයෙන් අපිත් බැබලිලා අනිත් අයටත් ආදර්ශයක් තියන්න මේ සියලු දෙනාට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ දේශනාවලියත් අද දවසේ දේශනාවත් මෙතනින් නතර කරනවා සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඉතින් අපි පැයකමාරක විතර කාලයක් ගත කරලා තියෙනවා ධර්ම දේශනාව සඳහා ධර්ම දේශනා මාලාව ගත්තොත් නම් අපි මං හිතන්නේ පැය 12කට වැඩි කාලයක් ගත කරලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් කිව යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවනම් කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මං ඉල්ලා සිටිනවා. එහෙම දෙයක් නැත්නම් අපි පුරුදු පරිදි පේන පෙන්නත්තන්ට පින්පැමිණීමේ ඥාතීන් සීපත් කිරීමෙන් ඒ වගේම අපේ අවසාන પરමාර්ථය ඍජු කර ගැනීමෙන් දේශනාවලියේ නිමාව සටහන් කරමු වේගයෙන් ගියර එක මාරු කරනවා වගේ එක එක පළක් ගත්තාන් පස්සේ ඒක නිවිතින වෙලා යනවා. ඒ ඒ අවස්ථාවෙන් එනකොට අර ආපහු කයි අර පාවෙන ගතිය වගේ අතුනොත් අර හිටි පනින්නා වගේ හපතර පනින්න ඇති වෙන යවේ යවන් හිත ඒක එන්නේ එනතුරු එනතුරුම අර පිළිවෙලම යන මාර්ගයේ දිගටම යන්න වෙනවා ඔය ඇත්තටම අපි දන්නවා ඒ රිටිපනින් එකනාගේ ජයග්‍රහයේ රිටිපනින්ට ඉස්සල්ලා එයා සුළු සුළු ජයග්‍රහණ රාශියක් දිගේ තමයි එතෙන් යන්නේ. අනිත් තරංකාරයක් හැම වෙලාවෙම පරදන වෙලාව එයා දන්නවා දැන් මම semi quarter semi final final ඔහොම ගහගෙන ගහගෙන යනකොට eh, ගැම්මක් එනවා. අතන ඔලිම්පික් ගිය හැම කෙනාම කියනවා ඔය කිසිම පුහුණුවක් නෙවෙයි එතෙන් යනකොට තියෙන මානසික ශක්තිය තමයි ජයග්‍රහණයට හේතු වෙන්නේ. අනිතික එතෙන් ඕන කරන ගැම්ම එන්නේ දිනුමෙන්මයි. ඉතින් ඒක නිසා ඒ වෙනකොට අහම්බයක් නෙවෙයි ඒක. ඉතරහට දාලා තල්ලු කරන තල්ලු කරන ඒ වගේ අර ගෙබල දාගෙන දාගෙන යන්න යන්න යන්න ඒ තියෙන මේ ගැටෙන්න දෙයක් නැහැ. ගත්ත වේගය නතර කරන්න බෑ හෙන gediy වගේ යන්න පටන් අර ගන්නකොට ඇතුළත හොඳට තේරෙන්න පටන් අර ගන්නවා නොගිය ගමනක් එහෙම නැත්නම් බලාපොරොත්තු වෙච්ච නැත්තියක් වෙනවා හැබැයි මේක ඉස්සර ටික ටික විඳලා තියෙන නිසා මේකේ තියෙන ජයග්‍රහී ගමනක් කියලා තේරෙනවා. ඒක කාටවත් කොමියුනිකේට් කරන්න බෑ කෙනෙකුට කියන්න බෑ. මොකද ඒ පුද්ගලයා ඉන්නේ එවැනි වාතාවරණයක නෙවෙයි. ආ ඉන්නේ සම්පූර්ණ වෙනස් තාතාවරණයක නිසා කියමනෙන් ඇති වැඩකුත් නැහැ. නමුත් ඒ පුද්ගලයාට පළවෙනියම තේරෙන්නේ පුද්ගලයාට තමයි. අන්නේ ගැම්ම එනකොට ඒ අනිශ්චිතතාවය නිසා බය නිසා සැකේ නිසා නොදන්නාකම නිසා අපි බොහෝ විට නැවත හැරිලා බලනවා. පටිවාණිතාවයක් තියෙනවා. ඉතින් කියන්නේ අපටිවාණිතාවය ගන්නයි කියලා. ඉදිරියම බලන්න. කවුරුවක් කරන්න පිටිපස්සේ බල්ලා හා හොඳයි කියනවත් කෙනෙක් නැහැ. මේ පැත්තේ ඉන්න හරියක් කෙනේ දුස්සීල මේ කාමභෝගී පුද්ගලයෝ. ඒ නිසා ආර්යයන් වංශල දිහාම බලන්න. එහෙම නැත්නම් ඉදිරියම බලන්න අපපටිවාණිතාවේ මේ අසන්තුට්ඨිතාවේ. මේ ලැබුවාමදි. ඉදිරියට යන්න ඕනේ කියලා ඒව ඇත්තටම කළ යුතු දේවලුත් නෙවෙයි කියලා මට හිතෙනවා. මේ වෙලාවට එනකොට අර වටේ කට්ටිය චිය කරන්න වගේ එනකොට මේක එනවා නිකන් හෙන ගෙඩියක් වගේ. කඩාගෙන යන ගමනක් තියෙනවා. ඒ කවදාකවත් මේ සැලසුම් කරපු ක්‍රමයකට හෝ එහෙම නැත්නම් ලියලා සටහන් කරගන්න පුළුවන් ක්‍රමයකට නෙමෙයි සිද්ධ වෙන්නේ. අහම්බයක් කොච්චරද කියනවනම් ඒ සටහන් කරන මමය නැති වෙලා. ඒ කියන්නේ මෙමරි එක ලියන කොලේ ඉවරයි දැන්. ආයෙ ලියවෙන්න තැනක් නැහැ. ශක්ති විශේෂයක් විතරයි. බලන්න ශක්ති විශේෂයක් සිදු වෙන්නේ ශක්ති විශේෂයක් විතරයි. ඉතින් එව්ව ඉදින් අකුණු ගහනකොට සිද්ධ වෙනවා, සුළු සුළං එනකොට සිද්ධ වෙනවා. ඒ සුළු සුළුඟ කියන්නේ නැහැ මම කියලා. ඔය කැතරිනා ඇවිල්ලා පහුගිය දාලා කඩාගෙන ගියේ ඇමරිකාවේ. ඒ කැතරිනා කියන්නේ නැහැ මම දුන්න ඇමරිකාවට වැඩක් කියලා. ඒක බලවේග විතරයි. ඒ වගේ මේකත් නිකම්ම හුදු බලශක්ති බවට පත් වෙනකොට ඒක ක්ලේම් කරන්න මේ මමයි කිරුවේ මගේ වැඩක් මේක කියන්න හොඳ හෝ නරක බාර ගන්න නෑ ඩිස්ක්ලේමර් එකක් තමයි ඉතුරු වෙන්නේ හුදු ශක්ති විතරයි ඉතුරු වෙන්නේ ඔව් අනිත් එකේ නැවත නැවත කරන්නෙක් ඉන්නා තාක්කල් වැඩ තියෙනවා ඒ කියන්නේ තාම වැඩේ ඉවර නෑ තාම මේක මතක සටහනක් තියෙන තාක්කල් වැඩ තියෙනවා තව තාම කන පිට හැරිලා නෑ ඒවා ශක්ති. ඒවා නිකන් හුදු ශක්ති බාටපත් වෙලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙමෙයි චිත්ත නියාමයක් වැඩ කරන්නේ ධම්ම නියාමයක් වැඩ කරන්නේ බීජ නියාමයක් වැඩ කරන්නේ උතු නියාමයක් වැඩ කරන්නේ කියලා නියාම ධර්මයේ දැක් ගන්න නිකන් හස්වාස ප්‍රසවාස කරනකොට මම හුස්ම ගන්නව නෙවෙයි උණුසුම සිසිලසක් කම්පන චංචල ගතියක් කියන දන්නවනේ සක්මන් කරනකොට වැටෙන දේ මගේ කකුල මං ඇවිදිනවා කියන වෙනුවට උණුසුම සිසිලසක් කියන දැනගැනීමෙන් ඒ භාෂාව තමයි මේ ටික ටික ටික ටික පුරුදු කරලා දෙන්නේ ශක්ති ශක්ති වශයෙන් අවබෝධ කරගන්න දැන් භාවනා කරනකොට අතපය හිමේ යනවා දඟලනවා ඒකට කියනවා මේ ශරීරයට සම්බන්ධ කරලා කතා කරනවා දඟලන ගතිය කියලා දැක ගන්න උණුසුම කියලා දැක ගන්න මේ කන උණුසුම් වුණා නහය උණුසුම් වුණා කියනකොට වෙන්නේ මොකද අර උණුසුමට ආත්මයක් රිංගවන්න හදනවා මම ආවනේ කිට්ටු කරන්න හදනවා ඒක නිකන් පුරුද්දට නොකිය ඉන්න කියනවා උණුසුම සිසිලතා කම්පනය චංචලයක් කියන මිසක දකුණු පායයි වම් බඩයි ඒව කියන්න පටන් අරගත්තොත් ළමා භාෂාවට වැටෙනවා පුරුදු කරන්න කියනවා භාෂාවත් පවා ආර්ය විවහරයට දාගන්න. කමඨාන් සුද්ධ කරනකොට ඒක හුඟක් කියලා දෙනවා. උපාදානය කරන්නේ නැති ඒ කියන්නේ මධ්‍යස්ථානයේ ගැලවිලා යනවා කියන එක. මධ්‍යස්ථානයක් නැහැ. එතන ඊට පස්සේ ශක්ති ශක්ති බාටපත් වෙනවා. සංඥාව කියන එක පෘථජ්ජනය කරන දෙයක්. ඒක මේ සූදානම් කිරීමක් සංඥාව කියන්නේ. නමුත් දුක්ඛානුපස්සනාව වෙන්නේ හරියටම දුක්ඛ ලක්ෂණයක්. ඒ පුද්ගලයාට ආවේණී ක්‍රමයට දුක්ඛ ලක්ෂණය දකින්න ඕනේ. දැක්කට පස්සේ ඒක බය උපදවනවා. නමුත් මේ පුද්ගලයා ඒ වෙනුවට ඒකම නැවත නැවත බලනවා. දුක්ඛානුපසනාව අනිච්චානුපසනාව ගත්තත් අනිච්චය දකින්නකොට මිනිස්සේ පැකිලෙනවා ඒක අතහැරලා දුවන්න හදනවා අනිච්චානුපස්සනා කියන්නේ වීරත්වයේ කීතුව මේ අනිත්‍යම දැකලා ඒක ඒකම නැවත නැවත ජප කරනවා. අනාත්මයක් දැක්කට පස්සේ අනාත්මේ මොකක් හරි ලකුණකින් අනාත්ම ලක්ෂණය පෙන්වන්නට පස්සේ හුඟදෙනෙක් කරන එක වහන්න හදනවා. මකන්න හදන එක බිලියම් කරන්න හදනවා. අනාත්මානුපස්සනා කියන්නේ ඒ ඒකේ තියෙන හිස්කතියම නැවත නැවත මෙනෙහි කරනවා. ඒක මෙතෙක් සංසාරේ කරපු දෙයක් නෙවෙයි. ඒ නිසා අනිච්ච සංඥාව, දුක්ඛ සංඥාව, අනත්ත් සංඥාව කියලා කියන්නේ ඒකට පුරුදු කරන්න කරන මේ වචන අකුරු උගන්වනා වගේ වැඩක්. දුක්ඛානුපසන අනිච්චානුපසන කියන එක ඉස්ලාම මතට දුක්ඛ ලක්ෂණය, අනිච්ච ලක්ෂණය, අනාත්ම ලක්ෂණය දැකලා ඒක මග අරින්න හදනවා වෙනුවට ඒකටම මුණ දීලා ඒකම නැවත නැවත නැවත නැවත කරන්න ඕනේ. ඒක සාමාන්‍ය ලෝක ලෝකායත વિશે නැති එකක්. ඒ කියන්නේ යෝගාවචර පැහැදිලිවම වැඩට බහැලා ඉන්නේ. මම දන්නේ අර සූත්‍රේ කියලා තියෙන විදිහටයි මම කිව්වේ. මංගල සූත්‍රේ කියලා තියෙන විදිහට පුත්තස් ලෝක ධම්මේ කියන එක කිව්වට පස්සේ තමයි කියන්නේ ඊට පස්සේ පුහුණු කරන්න ඕනේ මේ දේවල් වල නොසලී සිටීමයි තමයි බුදුරජාණන්සේ අපි ගෙනියන්න හදන තැන. ඒක තමයි උත්තම මංගලේ පුත්තස ලෝක ධම්මේ චිත්තං යසන කම්පති ආශෝකම් විරජංකේ මං ඒතම් මංගල මුත්තමං ඒතාදිසානි කත්වාන සබ්බත්තම පරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡanti තන්තේසම් මංගල මුත්තමං ඒතාදිසානිකත්වම මෙන්න මේ ආකාරයට පුහුණු කෙරුවොත් සබ්බත්තම පරාජිතයි මනුස්සයා කිසිම තැනක පරදින්නේ නැහැ. ඒ කියන්නේ නිතරම ජයක් හම්බෙලා තියෙන්නේ. තරංකාරයක් නැහැ. තරංකාරෝ ඉන්නේ සැපට දුකට රණ්ඩු කරන්නයි. සැපට දුකට නොසැලී ඉන්න ගත්තාම තරංගයක් නැහැ. ඒ තමයි මංගලමුත්තම. මේක තමයි බුදුහාමර කියන අංගලමුත්තම. නමුත් පෘථග්ජනයෙකුට හෝ සැප දුක බලාපොරොත්තු වෙච්ච කරන්නේ මහා කාල කන්නිකමක් ඔතන තියෙනවා. ඇයි අප මේ සැප ලැබුණත් කරබනේ ඉන්නවනම් දුක ලැබුණත් කරබනේ ඉන්නවනම් ලාභ වුණත් කරබනේ ඉන්නවනම් පාඩු වුණත් කරබනේ ඉන්නවනම් එයාට පේන්න තියෙන කිසිම කැක්කමක් නැති හැඟීමක් නැති කෙනෙක් විදිහට. නමුත් බුද්ධ ආධුත්තමයන් වහන්සේලා කියන්නේ ඒක තමයි ජීවිතයකට ළඟා කරන්න තියෙන උත්තරම මංගල தත්ත්වය කියලා. ඈ? ඒක සඳහා ඇති පාරයි. සත්‍ය දේශනාවේදී නිරෝධ සත්‍යයෙන් පස්සේ මාර්ග සත්‍ය දේශනා කරේ. නිරෝධය මෙන්න ඉවර වෙලා. ඊට පස්සේ මාර්ග සත්‍ය දේශනා. ඔව්. ඉස්සර වෙලා මාර්ගය පෙන්නලා නිරෝධය නෙමෙයි. ඒක තමයි ලෝක ක්‍රමය. ලෝකේ තියෙන්නේ පාර දිගේ ගියොත් ගම තියෙයි කියලා. මේකේම නෑ. ගියාට පස්සේ තමයි කොයි පාරද නියම ගම කියලා තේරෙන්නේ ගියාට පස්සේ. ඒක නිසා මේක නිකන් ඉදිරිපත් කරන ක්‍රමයේ පවා බොහොම නෛර්යානික ක්‍රමයකට යන්නේ. ඉතින් මේකේ කියනවල මොකද හිතෙන්නේ? සාමාන්‍ය පුතග්ජනයාට ඉතින් කියවෙන්නේ පාර කියලා ඊට පස්සේ නිරෝධෙන්නේ කාලේ. හා. දැන් දුක්ඛ සත්‍යය කියනකොට දුක තියෙන නිසා දුකට හේතු වෙනවා. සමුදය. මෙතන නිරෝධය වුණාට පස්සේ මාර්ග සත්‍යය. ඒ කියන්නේ ඊතරම්ම පොට්ට chance එකක් දුවන්නේ. ලෝකේ දෙන ඔක්කොම කරනවා. කරලා හරිය දවසට කියනවා අන්න මේක තමයි පාර කියලා එච්චරයි. මේකේ ට්‍රයල් ඇන් එරර් මේ මුළු අපි කොච්චර නීති දාන්න හදුවත් කොච්චර සමීකරණ හදුවත් කොච්චර සූත්‍ර කියවත් පොට්ට chance එකක් වැඩ කරන්නේ. අපේ සිංහලෙන් කියනවනම් නැත්නම් ඉංග්‍රීසියෙන් කියනවනම් ට්‍රයල් ඇන් එරර්. හරියට පස්සේ දවසේ කොඩි දානවා. මේ පාරේ තමයි. හැබැයි ඒක ඊගාව එක්කනට වැඩන්නේ නැහැ. ඊගාව එක්කන ආයෙසරයක්. ඒ නිසා කෙනෙකුට දෙන්න බෑ. මෙන්න සුද්ධාර්ථ කුමාරයාට සිද්ධාර්ථ ගෞතම වෙනසට පුළුවන් රාහුල කුමාරට දෙන්න තිබුණානේ. මම ගිය පාර මේකයි පුතේ කරපන් කියලා බෑ. උඹේ පාර උඹ පරිප්පු උඹ බෙදාන කාපා. උඹ ඇදගෙන නාපා. එච්චරයි. තින්සා මන් දන්න විදිහට වැරදි. අනිත්‍ය ලක්ෂණය දකින්න නැතුව අනිච්චං අනිච්චං කියලා කියන්නේ හුස්මටත් මොනවදෝ දාන්න හදනවා. නිසා අනිත්‍ය ලක්ෂණය මතුනට පස්සේ නම් අනිච්චන පස්සනා කරන වෙලාවට නම් කමක් නැහැ. ඒත් මහසි සයිඩෝ සඳහන් කරලා තියෙනවා එම නොකියුවයි කියලා වෙනසක් නැහැ අනිත්‍ය දැකලා සමහර වෙලාව පැනලා යන එක කරන අනිත්‍ය දැක්කට පස්සේ දුක දැකට පැනලා යන එක අනිච්චන පස්සනා කියන පැනලා යන්නේ දැන් අහුණා මට ඒකම අනිත්‍යතාවයම බලනවා. දුක්ඛම බලනවා. අනාත්මයම බලනවා. එතකොට ආනාපානේ සාක්ෂි කරගන්නවා. නමුත් මේක අනිච්චන් දුක්ඛන් අනාත්තන් කියලා කිව්වට ඒ කියන්නේ අපි තර්ක ඥාණයෙන් දාන දෙයක් ඒක දිහා බැලුවට මේකෙන් තැනකට යයිද කියන එක මම කියන්න කැමති නැහැ මොකද හේතුව සමහර ගුරුවරු මෙහෙම රෙකමන්ඩ් කරන නිසා අපි එතකොට ඒ ගුරුවරයා අනවශ්‍ය වෛරකාරයක් පාටපත් කරගන්නවා. මම මේ කතා කරන්නේ මූලධර්ම වල ඉඳලා මේ කෙලෙස් සිටින් මොනවා කිව්වත් ඒක දැකලා කියන දේ වගේ නෙවෙයි. ඒක කන්ඩිෂන් බිල්ලක් නැත්නම් තත්ත්වාරෝපණය කිරීමක් වෙන්න ඉඩ තියෙනවා කියන එකයි මම පෙන්නලා දෙන්නා. ඉතින් ස්වාමීන් වහන්සේ ආශ්වාසය පටන් ගැනීම ප්‍රාශ්වාසය ඉවර වීම. එතකොට ඇති වෙනවා නැති වෙනවා වගේ නෙමෙයි. ඔව්. ඉතින් ඒකට අනිච්චං අනිච්චං කිව්වට ඔක ඇති වෙන්නෙත් නැහැ නැති වෙන්නෙත් නැහැ. ඔක වෙනස් වෙන්නෙත් නැහැනේ. ඔක දැක්කට පස්සේ නම් ඕකට තමයි අනිත්‍ය කියන්නේ කියන එක. ඔව්. ඒ මොකද්ද ඔය ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද මොකද්ද ඔය කරන්නේ? මොකද්ද ප්‍රශ්නේ? නෑ ඒක බලන්න ඒක දැන් මොනම දෙයක් හරි එක දිගට බලාන යනවයි කියලා කියන්නේ ඒකේ ඇති හැටිය දකින්න බලනකොට හරි වැරද්දක් නෙවෙයි ඇති හැටියනේ අපිට දකින්න ඕනේ කියලා තියෙන්නේ. ඕක හරිද වැරදිද කියලා කියන්න හදිසි වෙන්න ඕනේ නෑනේ. අපිට බලන්න ඕනේ මේක ප්‍රත්‍යක්ෂයේද හිතවිල්ලක්ද කියලා. ප්‍රත්‍යක්ෂය නම් බය වෙන්න එපා. අපිට යන්නේ සතිය යොමු වෙලා තියෙන ඇති හැටිය දකින්න. ඒක හරිද වැරදිද කියලා අහන්නේ මේ ප්‍රත්‍යක්ෂේ ප්‍රත්‍යක්ෂයක්ද කියලා අහනා වගේ වැඩක්. ප්‍රත්‍යක්ෂයක් නම් වරදින්න බෑනේ. ප්‍රත්‍යක්ෂයක් නම් වරදින්න බෑ. මොකද අපි කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. ඉතින් ඕක අපි හරි වැරදි ඕනේ නෑ. ඒ නිසා ඒක හරිද වැරදිද කියලා අහන්නේ ඒක කෘතිමයි. ඒ ප්‍රශ්නේ කෘතිමයි. ඒක නම් සිද්ධ වෙන්නේ ඊගාසරෙත් බලන්නේ ඒකම. ඊගාසරෙත් බලන්නේ ඒකයි අනිච්චානුපස්සනාව වෙන්නේ නැවත නැවත ඒ අනුව බලන.